සද්ධම්මං මුනිරාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස ඒකාං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මමුත්තමං තේ අල්ගම ශ්‍රී නාගරුකාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති පඬිතුක ඕම්තිකම සමනනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි පින්වත් මෙහෙණින් මහන්ස සදහවත් පින්තුනි අද දවසේ මේ විහාරස්ථානයේ මේ සවස් භාගයේ මෙබඳු ධර්මදේශනාමය පින්කමක් සිදු කිරීමේ මූලික ආරම්භක තුමක්ද කියන බව ගෞරවනීය පඬිතුමා වහන්සේ මැනවින් පැහැදිලි කරන්නට මේක වසරකට ඉහතදී අභාවක් પ્રાપ્ત විකුම්ජේ ලයනල් කස්තුරි ආරච්චි මහත්මා සිහිපත් කරලා එතුමාට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ කරදර කොටගෙන එම මෞනා මහත්මිය දියණිය මූලික වෙලා අවශේෂ ඥාති හිත මිත්‍රාදීන් සම්බන්ධ කරගෙන ගම්වාසී ප්‍රදේශවාසී සියලු දෙනාට ධර්මසන් අවස්ථාව සලස්වා දෙමින් ඒ ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය කුසලය ඒ ස්වාමි පුත්‍රයාට පියාණන්ට අනුමෝදන් කරන්නට ධර්ම ශ්‍රවණය තුළින් තම තමන්ගේ මෙලොව පරලොව ජීවිත ධර්මානුකූලව පවත්වන්නට අවශ්‍ය ධර්මෝපදේශ ලබා ගැනීමක් කියන මේ අරමුණු පෙරදරේ කොටගෙන අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට අදහස් කළේ. ඒ තුලින් ජනිත වෙන සියලු කුසල් එමව්පිය දෙපාර්ශ්වයේ මභව ප්‍රාප්ත සියලු ඥාතීන්ට අනුමෝදන් කරමින් විහාරාධිපතීන් වහන්සේ විහාරාධිකාරී ස්පරිතහාමුදුරුව ඇතුළු මහා සංඝරත්නයටත් මේ හැම දෙනාටම ආශිර්වාද කරමින් අද මේ පින්කම සිදු කරන බව ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. අභාව ප්‍රාප්ත වන්නට එනුණු විකොම්ජිත් ලයනල් කස්තුරේ ආරච්චි මහත්මයා පිළිබඳව ඒ පවුලේ පින්වත්තුන් පිළිබඳව ජීවිතයේ ගත කළ යුතු ආකාරය සහ අවිනිශ්චිත බව පිළිබඳව පඬිතුහාමුදුරෝ කෙටියෙන් නම් සිහිපත් කරන්නට එදුණා. අද ධර්ම දේශනාව සඳහා අපි කෙබඳු මාතෘකාවක් යොදා ගන්නට අවශ්‍යද කියලා හරිරා දියණිය සමග අපි කතා කළ අවස්ථාවේ එතුමිය සිහිපත් කළා කාටත් ගිහි ජීවිතයේ ඉඳගෙන ධර්මයේ ප්‍රගුණ කරන්නට පුළුවන් විදිහේ සරල ධර්ම දේශනාවක් අද සිදු කරනවා නම් හොඳයි කියලා. එයන්ව අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධම්මපදයේ සහස්ස වර්ගයේ සඳහන් වෙන වටිනා ගාථා ධර්මයක් යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මමුත්තමං මනුෂ්‍ය ජීවිතයක් හැටියට අපට නිරෝගීව දිගු කලක් ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා අපිට හිතෙනවා දැන් විකුම්ජිත් මහත්මයා භාව ප්‍රාප්ත වුණාම නෝනා මහත්මියට සියණියට යම් කම්පනයක් ඇති වුණා නම් ඒ කම්පනය ඇති වෙන්නේ කුමක් නිසාද? ඒ අය අපේක්ෂා කරන්නේ ඒ විදිහට තමන්ගේ සමීපතමේ කලිසිය මිය. අපි කැමති තමන්ගේ ජීවිතයත් වර්ෂ 100කට ආසන්නව හෝ නිරෝගීව පවත්වා ගන්න පුළුවන් නම් තමන්ගේ විවිධ සැමියා, දරුවා, මව්පියෝ, ඥාතීන් මෙය එවැනි දීර්ඝාසක් භුක්ති විඳිනවා නම් සමීපතමයින් හැටියට අපි කැමතියි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කරනවා මනුෂ්‍ය ජීවිතයක අර්ථය රඳා පවතින්නේ ගත කරන ආයු කාලය මත නෙමෙයි. අවුරුදු 100ක් ජීවත් වුණත් ජීවිතය පිළිබඳ ලෝකය පිළිබඳව ධර්ම නොදැකනම් ජීවත් වෙන්නේ ඒ අය වසර 100ක් ජීවත් වුණා මේ ජීවිත විසංජීව. ඇයි? දීර්ඝාස නින්දනය කරන ඕනතරම් සත්වෝ මේ ලෝකේ ඉන්නවා. සමහර තිරිසන් සත්වෝ ඉන්නවා අවුරුදු 200 ජීවත්. ප්‍රේතයෝ ඉන්නවා කල්ප ගණන් ජීවත්. නිර්සත්තු ඉන්නවා කල්ප සමහර විට බොහෝ ගණනක් මෙලේ ජීවත් වෙනවා. නමුත් ඒ ජීවිත උසස් වෙන්නේ සසරින් ගෙනාවු කර්මයෙන් මුක්ති වෙන්න දෙමි අභිනවයෙන් කර්ම රැස් කරමින් පවතින එක පමණයි. නමුත් මනුෂ්‍ය ලෝකයට අපි පැමිණෙන්නේ ගැඹුරු අර්ථයක් ඇතිව. කුමක්ද අර්ථය? මනුෂ්‍ය මනස උසස් කර ගැනීම, මනස දියුණු කර ගැනීම. සමහර කෙනෙක් ඒ ප්‍රාර්ථනාව ඇතුවම මනුලොවට එනවා. සමහර කෙනෙක් ඒ ප්‍රාර්ථනාව ඇතත් නැතත් හැම දිනාටම මනුලොවට පැමුණා මේ අවස්ථාව ලැබිලා තියෙනවා. මොකක්ද මේ විශේෂ අවස්ථාව කියලා කියන්නේ? පෙනුනේ දෙව්ලෝපදින දෙවියන් කුසල බලයෙන් දෙව්ලෝපදින නිසා දෙවියන්ගේ සිත ශක්තිමත්. හැබැයි අපට වඩා අපට වගේ ශක්තිමත් කයක් දෙවියන්ට නැහැ. ඒ වගේම තිරිසන් ලෝකේ ගත්තන් පස්සේ තිරිසනුන්ට ශක්තිමත් කයක් තියෙනවා. නමුත් අපට වගේ ශක්තිමත් සිතක් නැහැ. සිතින් ගතෙන් දෙකෙන්ම ශක්තිමත් ආත්ම භාවයක් ලබන එකම සත්වය මනුෂ්‍යාත්ම භාවයේ උපදින සත්වයෙන් තමයි. ඒ නිසා කායික මානසික සුසංයෝගය තුළින් මනස දියුණු කරනවා නම් සංවර්ධනය කරනවා නම් එහි පරතරටම යන්නට පුළුවන් එකම ආත්ම භාවය මනුෂ්‍යයන්. ඒ වගේම පිරිනවනවා නම් විනාශ කර ගන්නවා නම් මේ විශ්වයේ අන් කොතනකවත් කල නොහැකි බරපතලම අපරාධ කරලා වෙනසෙන්නට පුළුවන් එකම තැන මනුෂ්‍ය ලෝකය. මොනවද බරපතලම අකුසල් කියන්නේ? ආනන්තර පාපක. ආනන්තර පාප කර්ම පහෙන් එකක්වත් වෙනත් ලෝකයක කරන්න බෑ. මව මැරීම, පියා මැරීම සිද්ධ කරන්න පුළුවන් ආත්ම දෙකයි තියෙන්නේ මනු ලෝයයි තිරිසන් ලෝයයි. තිරිසන් ලෝකේ තිරිසන් සත්වයේ තමන්ගේ අම්මා තාත්තා මැරුණාම අකුසලයක් සිද්ධ වෙනවා. හැබැයි ආනන්තරය කියන්නේ නොයරදීම දෙවන භවයේ නිරය උපදින්නට හේතු වෙන කර්මය. හැබැයි තිරිසන් සතෙක් තමන්ගේ මව්පියන් ඝාතනය කළාට දෙවන භවයේ නොයරදීම නිරය උපදිනවා කියලා නියමයක් නැහැ. නිල උපදින්නටත් පුළුවන් නොවෙන්නටත් පුළුවන් ඒක අකුසල කර්මයක් තමයි නමුත් එහෙම නිශ්චිත බවක් නැහැ ඇයි මරණ කෙනත් දුර්වලයි මැරෙන කෙනත් දුර්වලයි තිරසං ආත්ම භාවයේ තරම් ශක්තිමත් බලවත් මනසක් ඇති තැනක් නොවේ ඒ නිසා ඒ කර්මය ඒකාන්තයෙන් නිරේපද්දවන්නට තරම් නිශ්චිත කර්මයක් බවට පත් වෙන්නේ නැහැ හැබැයි මනෝලෝක දින මිනිස්සේ තමන් යම් තාත්තා ඝාතනය කළොත් ඒක විශ්ව ධර්මය තුල නොවැරදීම දෙවන භවයේ විපාක දෙන නිරේ පද්දවන්නට හේතු වෙන බුදු කෙනෙකුටවත් වැළැක්වීම හැකි සාපරාධී ක්‍රියාවක් වෙන්නේ ඝාතනය කරන කෙනා ඝාතනයට ලක් වෙන කෙනා දෙදෙනාම මනුෂ්‍යාත්ම භාව ලබලා තියෙනවා. ඒ වගේම රහතුන් මැරීම මරන්න පුළුවන් රහතන් වහන්සේලා ඉන්නේ මනුලෝ විතරයි. දෙව්ලෝ මනුලෝ රහතන් වහන්සේලා ඉන්නව නමුත් ඝාතනය කරන්න බෑ ඖපපාතික ආත්ම භාවය. ඊළඟට බුදුවරුන්ගේ ලේසලවල බුදුවරු පහළ වෙන්නේ මනුලෝ පමණයි. ඊළඟට සංඝ ભેද සංඝයා පහළ වෙන්නේ බුදුවරු පහළ වෙන තැනක විතරයි. එතන සංඝයා කියන්නේ සෝවාන් සකදාගාමි කියන ආර්ය සංඝයා නෙවෙයි. සංඝ ભેදේ කරන්න ආර්ය සංඝයාතර ભેද කරන්න බෑ. මොකද ආර්යයන් වහන්සේලා ભેද කරන්න බෑ. ભેද කරන්න පුළුවන් මේ උපසම්පදා භික්ෂුත්වේ ලබපු භික්ෂු සංඝයා. ඒ නිසා භික්ෂු සංඝයා ඉන්නේ මනුලෝපාව. ඒ නිසා මේ බරපතලම අපරාධ පහම කරන්න පුළුවන් එකම තැන මනුලව වැඩෙනවා නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් පසේ බුදු සම්මා සම්බුද්ධත්වයට දක්වා වැඩෙන්නට පුළුවන් ආත්ම භාවයක් මනෝව. මොකක්ද මේ විශේෂත්වය? ගත සිත දෙකේ තියෙන තීව්‍රතාව. යමක් තියුණු වෙනකොට ඒ තරම්ම පහසුවෙන් අනර්ථයක් වෙන්නට පුළුවන්. ගැලිපියේ මොහාත වැඩි වෙන්න වැඩි වෙන්න කෙස් ගහ රැවුල් ගහ පහසුවෙන් කැපෙනවා වගේම බෙල්ල කැපෙන්න මූණ කැපෙන්න කන කැපෙන්න තියෙන ඉඩකඩ වැඩි කැපුණද කියලාවත් දැන්නේ ටික වෙලාවක් යනකොට දැරිලා අල්ලනකොටයි දැනෙන්නේ කැපිලා සිවුම් බව වැඩි වෙනකොට අනතුරක් දැනෙනවා වස්ත්‍රයේ පිරිසිදු බව වැඩි වෙනකොට සුදු බව වැඩි වෙනකොට වහා කීටි වෙන්නට තියෙන ඉඩකඩ වැඩි අන්න ඒ වගේ තමයි මනුෂ්‍යාත්ම භාවය තුළ අපි ලබලා තියෙන ආත්ම භාවය මානසිකවත් කායිකවත් ශක්තිමත් ඒ නිසා මෙතන කෙරෙන යහපතත් අයහපතත් එකසේ බලවත් අයහපත කළොත් ඒක එතරම්ම බලවත් යහපත කරනවා නම් එයත් එතරම්ම බලවත් ඒ නිසා මනුස්ස ලෝකයට අපි නොදැන හරි පැමිණියා නම් මනස උසස් කරන්න දියුණු කරන්න අපට ලැබුණු භාග්‍ය සම්පන්න අවස්ථාව එය අවභාවිත කරලා විනාශ කරගන්නවා නම් ඒ තරම් අපරාධය සසර ගමනේ තවත් Tamanට හිමි වෙන්නේ නැහැ. ඒ වගේම ඒ ලැබුණු අවස්ථාව සුභාවිතව නිවැරදිව පරිහරණය කරලා මනස දියුණු කරගන්නවා නම් ඒ තරම් වාග්ය සම්පන්න අවස්ථාව තවත් අපට මේ සසර ගමනේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය අවුරුදු 100ක් ජීවත් වෙනවද නැද්ද කියන කාරණය මත නෙවෙයි එහි වැදගත්කම තීරණය වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක දවසක් ජීවත් වෙලා මරුණත් කමක් නැහැ ඒ ගත කරන එක් දිනය ජීවිතයේ ලෝකයේ යන නිවැරදිව දැක්මක් ඇතිව ජීවත් වෙන්නට පුළුවන් ඒ නිසා සමරනන්ද පණිතනාම්දුරන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුනේ ඒ මවත් තියන ධානනොත් මේ දියණිය චිත්‍රපටයක් බලන්න ගිය අවස්ථාවේ තමයි මේ මරණය සිද්ධ වුනේ. ඒක උන්වහන්සේ යලි යලි මතු කරලා දැක්ුවේ ඇයි? ජීවත් වෙන කාල සීමාව තුළ අමුසැමියන් හැටියට, මව්පියන් දරුවන් හැටියට සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට මුලින්ම පුරුදු වෙන්න. ධර්මයේ ප්‍රගුණ කිරීම අවශ්‍යයි. හැබැයි ධර්මයේ ප්‍රගුණ කරන්නට අපට සතුටින් ඉන්න පුළුවන් වෙනවා. සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මාපි සමනුපස්සාමි යම් ඒවං මහතෝ අත්තාය සංවත්තති යතයිනම් වික්කවේ සන්තුට්ඨිත මහණෙනි මේ සතුට තරම් මහත් වූ අර්ථය පිණිස පවතින නූපන් කුසල් උපදවන්න, උපන් අකුසල් මැඩපවත්වන්න සුදුසු දෙයක් මම තවත් දකින්න. ඒ කියන්නේ අපි චිත්‍රපටියක් බලලා ලබන සතුට වගේ එකක් ගැන නෙමෙයි. ඒ කියන්නේ නිර්ආමිෂ සතුට ගැන. නිර්ආමිෂ සතුට වගේම නිහි ජීවිතයක සාමිෂ සතුටක් අවශ්‍යයි. මොකද්ද සාමිෂ සතුට? මොකද්ද නිර්ආමිෂ සතුට? සාමිෂ සතුටයි කියලා කියන්නේ ඉන්ද්‍රිය පිනවීම තුළින් ලබන සතුට. ගිහියෙක් හැටියට ඉන්ද්‍රියෙන් මෙලවීමෙන් ලැබෙන සතුට ਸਰව සම්පූර්ණයෙන් බැහැර කරලා ගිහියෙකුට ජීවිතේ පවත්වන්න පුළුවන් කමක් නැහැ. එහෙම නැත්නම් පැවිද්දට එළවෙන්න. එහෙම නැත්නම් අනගාමික වෙන්න. ගිහි ජීවිතයේ තුල අමුදරුවන් පෝෂණය කරනකොට එතන සමබරව පවත්වා ගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම කලින් කල හෝ විටින් විට හෝ නිර්ආමිස සතුටක් ලබන්නේ කොහොමද කියලා අපි පුහුණු වෙන්න ඕනේ. මොකක්ද නිර්ආමිස සතුට කියලා කියන්නේ? ඉන්ද්‍රිය පිනවීමකින් තොරව තෘෂ්ණාවට වසඟ නොවි අපි ලබන්නා වූ සතුට. කොහොමද එහෙම සතුටක් ලබන්නේ? එහෙම සතුටක් ලබන ක්‍රම තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සම්පපාපස්සා කරණ කුසලස්ස උපසම්පදා සජිත්ත පරියෝධපන. පෞකම් වලින් වළකිනකොට අපේ මනසේ ලොකු සතුටක් ඇති වෙනවා. යම් අකුසලයකින් පාපයකින් අපට වළකින්නට පුළුවන් වුණොත් ඒ වෙලාවට ඒක දුෂ්කර වෙන්න පුළුවන්. පසුව ලොකු සතුටක් දැනෙනවා. ඒ සතුට ඉන්ද්‍රියෙන් වෙනවලා ලබන සතුටක් නෙමෙයි, තෘෂ්ණාමෝලික සතුටක් නෙමෙයි. ඒක නිර්ආමිස සතුට. ඊළඟට කුසල සුපසම්පදා අපේ මානසය යම්කිසි කුසලයක් අවදි කරගන්න. අවශ්‍ය කරන සද්ධා, ප්‍රඥාව, වීර්ය, අනුෂ්ඨානය අවදි කරගන්න පුළුවන් වුණොත් ඒ තුලින් ලැබෙන සතුට නිර්ආමිස සතුට. ඊළඟට සචිත්ත පරියෝධකන සිතේ මතුවෙන ක්ලේශයන් දුරු කරලා සිත පිරිසිදු කරගන්නට පුළුවන් නම් එහිදී ඇති වෙන සතුට නිර්ආමිස සතුට. මේ ක්‍රම තුනෙන් තමයි නිර්ආමිස සතුටක් ලැබෙන්නේ. අන්නේ නිර්ආමිස සතුට තමයි නෝපන් කුසල උපදවන්න උපන් අකුසල් දුරු කරන්නට පවා ප්‍රබල සතුටක් හැටියට බුදුහාමුදුරේ දේශනා කරන්නේ. ඒ සතුටක් විටින් විට හෝ ලබන්නට වෑයම් කරන්නට ඕන. ඒ තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළින් ලබන සතුට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මයේ තරම් රසයක් තවත් නැහැ. ඒක හරියට ස්පර්ශ වෙනකොට ඒ සතුටේ සුවය දැනෙනවා. හැබැයි එතෙක් ගිහියා අර ගිහි ජීවිතේ සාමිස සැපේ සාමිස සතුට කියන එකක් සමතුලිතව පවත්වා ගන්නවා. තමන් ඉන්ද්‍රිය පිනවන්නට කියලා ලෝකෙට අනතුරු කරන්නේ නැතිව, පෞකම් කරගන්නේ නැතිව, ඒ සතුට පවත්වා ගන්නට ගිහියෙක් දක්ෂ වෙන්න මේ දෙආකාර සතුට තියෙනවා නම් තමයි ඒ ජීවිතය තුළ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන්නට Tamanට හැඟීමක් නිකමට හිතලා බලන්නකො අපි නිකන් කෝපයෙන් නොසතුටින් ගැටිලා හැමතිස්සේම අනිත් එක්කෙනාගේ අඩුපාඩු දැක දැක කෙනෙක් නිකන් කර කර ඉන්න ඉන්නකොට පන්සලකටවත් යන්න හිතෙනවා බුදුන් වහන්සේ හිතෙනවා. සද්ධාවේ බුදුහාමුදුරන්ට පහනක් දල්වන්න මලක් පූජා කරන්න හිතෙනවා. ටික වෙලාවක් භාවනා කරන්න හිතෙනවා. දහම් පොතක් කියවන්න හිතෙනවා. බණක් අහන්න හිතෙනවා. කිසිම සක්‍රියාවක් කරන්න හිතෙන්නේ නැහැ. අපි හිත නොසතුටින් ඉන්නවා. හැමතිස්සෙම බිරිඳ සැමියා ඔවුන් ඔවුන් ගැන ගැටි ගැටි ඔවුන් ඔවුන්ගේ අඩුපාඩු හොය හොය කෙනෙක්කම් කර කර අනිත් එක්කෙනා රිද්දන්නේ කොහොමද අනිත් එක්කෙනා පහලට දාන්නේ කොහොමද Taman ඉහළින් ඉන්නේ කොහොමද එහෙම හිතන තාක්කල් ඒ ජීවිතේක සතුටක් සොම්නසක් නැහැ ඒ නිසා ගිහියෙක් හැටියට බිරිඳට සැමියාට දෙදෙනාටම වගකීමක් තියෙනවා විවාහ උනේ මොකටද සතුටින් සුවයෙන් ජීවත් වෙන්න අනිත් එක්කෙනාගේ අනුපාඩු හොය හොයා කෙනෙහි කර කර කර යන්තරෙන් පීඩා විඳින්න අසහනකාරී වෙන්නට නෙමෙයි. නිසා අපිට මූලික අර්ථය අමතක වුණොත් ඒ ජීවිත තාම දුර්වල දුක්ඛිත ජීවිත බවට පත් වෙනවා. නිසා එහෙමනම් ඉඳ තිබුණානේ පරිකඩ නිකන් අමතර ප්‍රශ්න දාගන්න විවාහ වෙන්න ඕනේ නෑ. විවාහ වෙන්නේ ප්‍රශ්න දාගන්නද? <laughs> සතුටින් ජීවත් වෙන්න. ඒක මතක තියාගන්න. අපි මහණ වුණා නම් මහණ වුණේ මොකටද කියලා මතක තියෙනවා. ඒතකොට තමයි මහණකම අර්ථවත්. ගිහිව ඉන්නවා නම් විවාහුනේ මොකටද කියලා මතක තියෙනවා. එතකොට තමයි ගිහි ජීවිතය අර්ථවත් ගත කරන්නේ. ඉතින් අද ගොඩක් පැවිද්දන්ට මහණ වුණාම මහණ වුණේ මොකටද කියලා මතක කරනවා. එතකොට මේ පැවිදි ජීවිතේ නිරන්තරයෙන් චිත්ත පීඩා, කාය පීඩා, බැනුම් අහන්න, දොස් අහන්න, අපවාද විඳින්න කරන කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ හිතේ සතුටක් නැහැ ඉතින් ඔහොම ඉඳලා ඉඳලා සිවදාලා යනවා ගිහියෙක් හැටියට විවාහ වෙලා විවාහ සංස්ථාවේ ආත්මය කුමක්ද කියලා දන්නේ නැත්තම් ඒක නැත්තම් නිරන්තරයෙන් ගැටිලා හැප්පිලා මුල් වසරක් හමාරක් සතුටින් ඉන්නවා ඊට පස්සේ දරුවෙක් දෙන්නෙක් ලැබිලා ටිකක් තලස්තෑනි වෙනකොට හැමතිස්සෙම වැරද්ද අඩුපාඩු විතරයි පේන්නේ හොඳ දකින්නේ නැහැ හොඳ නැද්ද හොඳ තියෙනවා දකින්නේ නැහැ. විවාහ වෙන්න කලින් නරක දකින්නේ හොඳ විතරයි. විවාහ වෙලා ටික කාලයක් යනකොට හොඳ දකින්නේ නරක විතරයි. ඉතින් ඒක පුද්ගලයාගේ දෝෂයක් නෙමෙයි අපේ දැක්මේ තියෙන ප්‍රශ්නය. චින්තනයේ දැක්ම නිවැරදිව හසුරුවා ගන්න නම් පරමාර්ථය විතර සිහි කරන්න ඕනේ. මොකටද මහාන උනේ? මොකටද විවාහ උනේ? ඒ බව සිහි කරන කෙනෙකුටයි සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ පවත්වන්න ඒ සතුට සැහැල්ලුව පවත්ව ගන්න පුළුවන් නම් පමණයි අපට යම්කිසි ගුණධර්මයක් වඩන්න පිනක් දහමක් කරන්න පන්සලකට යන්න බණක් කරන්න පින්කමක් කරන්න අනුන්ට උදව්වක් කරන්න පරිත්‍යාගයක් කරන්න මේ ඕනම කුසල ක්‍රියාවකට හිත නැමෙන්නේ අපි සතුටින් සැහැල්ලු වෙන්න. ඒ නිසායි පණිතරාමුදුරෝ ඒ තරම් අගේ කොට සැලකුවේ ඒ තුන් දෙනාත් එක්කලා චිත්‍රපටියක් බලන්න ගියා කියන්නේ කේ වැදගත්කම නෙමෙයි මනසේ මතු කරේ. ඒ විදිහට චිත්‍රපටියක් බලන්න තුන් දෙනාත් එක්ක යමු කියලා හිතෙන්නේ පවුලේ තියෙන සමගිය. අන්‍යෝන්‍ය ප්‍රියශීලී බව. අන්‍යෝන්‍ය වශයෙන් ඕනෝන් සතුටින් සැහැණ වීමක් දකින්න කැමති බව. ඒ නිසා ඒ සතුට සැහැල්ලුව ජීවිතයක අපට ಗುಣධම් වඩන්නට පවා උපකාර වෙනවයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ පවත්තන ජීවිතය තුළ අපි වසර 100ක් ගත කරනවද නැද්ද කියන එක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ එක දවසක් ගත කළා ඒ ගත කරන එක් දිනය ජීවිතේ ලෝකයේ පිළිබඳව ධර්මය දකිමින් ජීවත් වෙන්නට පුළුවන්. මොකක්ද ඒ කියන්නේ? ධර්මය අසමින් නෙමෙයි ධර්මය ගැන සිතමින් නෙමෙයි ධර්මය දකින්න දැන් අපි ගොඩක් දෙනා ධර්මය අහනවා නිරන්තරයෙන් ඒක අවශ්‍යයි ඒකෙන් අපට සුත්තමය ඥානයක් ගොඩනැගෙනවා දහම් පොතපත කියවනවා ඒකෙන් අපට කියවීම තුළිනුත් සුතමය ඥානයක් යම් කිසි දැනුමක් ගොඩනැගෙනවා බණ ඇහිීමෙන් දහම් පොතපත කියවීමෙන් ලැබෙන ඥානය සුතම ඥානයි. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි ඒ අසූ දහම් කරුණු කියවූ දහම් කරුණු ගැන ගැඹුරින් සිතලා කල්පනා කරනකොට චින්තාමය ඥානයක් ගොඩනැගෙනවා. චින්තාමය ඥානය කියන්නේ Taman තෝරන ඕන විදිහට හිතලා නෙමෙයි. ධර්මයේ මූලික સિદ્ધාන්ත අනුව හිතන්න පෙළඹෙනවා. අද ගොඩක් දෙනා ධර්මයේ ගැන හිතන්නේ විද්‍යාවේ තාක්ෂණයේ ඉංජිනේරු ශිල්පේ ඒ නිසානේ ඉංජිනේරුවෙක් මහාන වුණාම ආයේ හාමුදුරුවෝගේ බණ හොඳයි වෛද්‍යවරයෙක් මහාන වුණාම ඒ හාමුදුරුවෝ තමයි හොඳට බණ දන්නේ එතකොට වෙනත් මොකක් හරි විශේෂයක ගැඹුරට ගිහිල්ලා මහාන වුණොත් උන්වහන්සේ තමයි බණ දන්නේ ඒ මොකක්ද එමත් මේ ඉංජිනේරුවා දන්නේ ඉංජිනේරු විද්‍යාව තුළ ගැඹුර. වෛද්‍යවරයා දන්නේ වෛද්‍ය විද්‍යාවේ ගැඹුර. ජ්‍යොතිෂඥයා දන්නේ ජ්‍යොතිර් විද්‍යාවේ ගැඹුර. දහමේ ගැඹුර දකින්නට ඕන නම් දහමේ මූලික સિદ્ધාන්ත ඉගෙන ගන්න. බටහිර විද්‍යාවේ ගැඹුරට යනවා නම් ඒ ඒ භෞතික විද්‍යාවේ સિદ્ધාන්ත මූලධර්ම හඳුනාගෙන ඒ තුලින් ඕන ගැඹුරට යනවා. ජ්‍යොතිර් විද්‍යාව හදාගන්නවා නම් ජ්‍යොතිර් විද්‍යාවේ මූල ධර්ම ඉගෙනගෙන ඒ තුලින් ගැඹුරට යනවා. මේ වගේ එක් එක් විෂයන් තුල අපිට ගැඹුරට යන්න පුළුවන් වෙන්නේ ඒ විෂයන් පිළිබඳ මූල ධර්ම સિદ્ધාන්ත ඉගෙනගෙන. ධර්මයේ ගැඹුරට යන්න පුළුවන් වෙන්නේ ධර්මයේ මූලික સિદ્ધාන්ත ඉගෙන. මොනවද ධර්මයේ මූලික સિદ્ધාන්ත? ප්‍රධාන સિદ્ધාන්ත හතරක් තියෙනවා. පටිච්චසමුප්පාද, ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය සහ පරමාර්ථ ධර්ම විග්‍රහය. පරමාර්ථ ධර්ම විග්‍රහය කියන්නේ බෙද බෙදා බලන ක්‍රමය. හේතුඵල විග්‍රහය කියලා කියන්නේ හේතුඵල වශයෙන් එකතු කර කර බලන ක්‍රමය. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ ඒ සංස්කාර ධර්මයන්ගේ ආවේනික ගති ලක්ෂණ. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ නිවනට සාපේක්ෂව ලෝක ධර්මයන් විමසා බැලීම. මේ ක්‍රම හතරටයි අපිට ධර්මය දකින්න පුළුවන්. ඒ නිසා විදර්ශනා කරනවා කියලා කියන්නේ ඔය ක්‍රම හතරට ලෝකය දකින්න බලන්න පුහුණු වෙන්න. අද සමහර වාමනේ හඳුනේ ආනාපාන සතිය වලට ටිකක් ගත සිත සංසුන් වෙනවා. ඊට පස්සේ අපි කොහොමද විදර්ශනාවට හරවන්නේ? විදර්ශනාවට හරවනවා කියලා උත්තරේ කරන්න දෙයක් නැහැ. අපි කවර අවස්ථාවක හරි නාම රූප ධර්මයන් පිළිබඳව සංස්කාර ධර්මයන් පිළිබඳව බෙද බෙදා බලනවා නම් නාම රූප වශයෙන් පංචස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් පරමාර්ථ වශයෙන් බෙදා බලනවා නම් ඒකට කියනවා විදර්ශනා හේතුඵල වශයෙන් එකතු කරගෙන බලනවා නම් මොකද්ද හේතුව මොකද්ද ඵලය කියලා ඒකට කියනවා විදර්ශනා ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් බලනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒකට කියනවා විදර්ශනා චතුරාර්ය සත්‍ය වශයෙන් බලනවා නම් ඒකට කියනවා විදර්ශනා ඒ නිසා අපට ලෝකේ යථාර්ථය දකින්නට මූලික સિદ્ધාන්ත හතරක් බුදුදහමේ කියා දෙනවා. පරමාර්ථ ධර්ම විග්‍රහය, හේතුඵල ධර්මතාවය, ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය. ඔය කරුණු ඉගෙනගෙන ඒ තුල විචක්ෂණව දිගු කලක් ලෝකේ අධ්‍යයනය කළොත් අන්තිම තැනත්තා තමයි ධර්මයේ පිළිබඳ විචක්ෂණය. ඉතින් මේ විචක්ෂණ භාවය ඇති කර ගන්නට අපිට පියවර තුනක් තියෙනවා. පළවෙනි පියවර තමයි සුතමය ඥානය. ඉස්සල්ලාම අහලා තියෙන්න ඕනේ. ත්‍රිලක්ෂණය කියන්නේ මොකද්ද කියලා අහලවත් නැත්නම් චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා අහලවත් නැත්නම් පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා බලන්නේ කොහොමද කියලා අහලත් නැතිනම් හේතුඵල ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අහලා නැතිනම් අපිට ඒක නුවණින් දකින්න විදිහක් නැහැ පළවෙනි පියවර තමයි සුතමය අහලා තියෙනවා. බෞද්ධයෝ හැටියට අපි ඕනෑ තරම් මේ දහම් කරුණු අහන. ඒ නිසා පළවෙනි කාරණයෙන් අපිට කිසි අඩුවක් නැහැ. ඊළඟට දෙවෙනි පියවර චින්තාමය ඥාන. ඒ අහපු දේවල් පිළිබඳව ගැඹුරින් සිතා බලනවා. සිතා බලන්නේ මං කැමති විදිහට මට ඕන විදිහට අරයා කියන විදිහට මෙයා කියන විදිහට නෙමෙයි. ධර්මයේ මූලික સિદ્ધාන්තවලට. දැන් පණිතහාමුදුරුව රේරුකාණ මහානායක හාමුදුරුව ගැන එතරම් ගෞරවයෙන් කතා කළේ ඇයි? උන්වහන්සේගේ පොතපත ගැන එතරම් ගෞරවයෙන් කතා කළේ ඇයි? එතකොට උන්වහන්සේ වැඩ සිටිය පන්සල ගැන පවා අතිශය ගෞරවාදරයෙන් කතා කළේ ඇයි? අපිට මේ ධර්ම කියන්නේ මොකක්ද කියලා දැනගන්න මේ ධර්මයේ මූලික સિદ્ધාන්ත තමන්ගේ මතේ මතාන්තර ඔබන්නේ නැතිව ඒ වගේම විකෘති කරන්නේ නැතිව නිර්ාමූලව નિවර්තිව යම් කෙනෙකුට ධර්මය අධ්‍යයනය කරන්න ඕන ධර්මයට දැස ගන්නට ඕන ඒ සඳහා මූලික දොරටු ටික විවෘත කරලා තියෙනවා රේණුකාණේ මහානායකයා මේ හැම කරුණක්ම පරමාර්ථ ධර්ම සියුම් විදිහට විග්‍රහ කරලා පෙන්නලා තියෙනවා ඊළඟට පටිච්ච සමුප්පාදය ගැන පටිච්ච සමුප්පාද විවරණය හැටියට වෙනස් පොතක්. අභිධර්මය ගැන පොත් දෙකක් තියෙනවා ප්‍රධානම අභිධර්ම මාර්ගය අභිධර්මයේ මූලික කොට. පටිච්චසම්පාදය ගැන පටිච්චසම්පාද විවරණය. ඊළඟට ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය පිළිබඳව චතුරාර්ය සත්‍ය විග්‍රහය. තර මේ විදිහට මේ මූල ධර්ම පිළිබඳව මනමින් විකෘති කරක් නැතිව තමන්ගේ මතවාද ඉස්මතු කරන්නේ නැතිව තථාගත දේශිත ත්‍රිපිටකයේ අටකතාවට අනුව මනමින් පැහැදිලි කරලා තියෙනවා. අන්නේ මූලධර්ම ඉගෙනගෙන අපි ඒ ඔස්සේ ගැඹුරට ධර්මයේ පිළිබඳව සිතනකොට සොයනකොට තමයි අපට ධර්ම දකින්නට පුළුවන් වෙන්නේ. නිසා දෙවෙනි පියවර තමයි චින්තාමය ඥාන. දැන් අපි අහලක් තියනවා යම් ප්‍රමාණයකට හිතලක් තියනවා. එහෙනම් අපිට ඊළඟට පුහුණු කරන්න තියෙන්නේ මොකද්ද? තුන්වෙනි පියවර. මොකද්ද තුන්වෙනි පියවර? භාවනාමය ඥානය. ඔන්න දැන් භාවනා කියන වචනේ කියනකොටම ඇඟිලි වැටෙන කතාවක් මතක් වෙනවා. මොකද කකුල් නමා ගන්න ඕන, කොන්ද ගෙලින් තියා ගන්න ඕන, අතක් උඩ අතක් තියන්න ඕන, ඇස් දෙක පියා ගන්න ඕන, අනිත් වැඩ නවත්තන්න ඕන, වෙනම තැනකට යන්න ඕන, හිත සම්පූර්ණ කෙලෙස් වලින් මිදෙන්න ඕන, ඉතින් කොහොම අවස්ථාවක් එනකන් හිටියොත් භාවනා කරන්න ගියේ කොට තියා පැවිද්දෙකුටවත් භාවනා කරන්න හම්බෙයිද කියලා හිතනවා. ඒක මොකද? මම පැවිදිුනේ කෑගල්ලේ එච්චි මුල්ල මෙනවාගම විද්‍යාවාස පිළිවෙල. ඒ නායක හඳුර අපට TX වගේ තරම් කරුණා මෛත්‍රියෙන් අපව රැක බලාගෙන අපව හැදුවා වැඩ. ඊට පස්සේ තමයි මම කොමුනිට ගිහිලා රේරුකාන් මහා නායක හඳුරගේ ශිෂ්‍යයෙක් හැටියට එතන ගුණ දහම් වඩන්න නැඹුරු වුණේ. ඒ මුල් කාලේ මම උපසම්පදා වෙන්නට කිට්ටු වෙනකොට මට ඕන වුණා ටිකක් භාවනා කරන්න. ඒ මොකද නිරන්තරයෙන් හිත ව්‍යාකූල වෙනවා, විවිධ ක්ලේශයන් මතුවෙනවා කියලා දැනෙනවා. ඒ නිසා මම කල්පනා කළා බුදුහාමුදුරුවෝ මේ මහානකම කියන එක කොයි තරම් සැහැල්ලු නිදහස් ජීවිතයක් හැටියටද දේශනා කරන්නේ. ඇයි මට ඒ නිදහස නැත්තේ? එහෙම හිතනකොට මට දැනෙන්න ගත්ත මේ මානසික අමුද නිසා තමයි ඒ සහනය මට නැත්තේ. මේක කොහොමද සමනය කරන්නේ? ඒකට භාවනා කළ යුතුයි කියලා අන්න අය කියනකොට මම උත්සාහ කළා භාවනාව මොකද්ද? භාවනා කරන්නේ කොහොමද කියලා සොයලා එතකොට මට හම්බුණා රේරුකාණේ මහානායක හම්බුරෝ ළඟ ටිකක් වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ ළඟට ගිහිල්ලා මම භාවනා වුණා. ඉගෙන ගන්නලා මම ටික ටික භාවනා කරනකොට අපේ මා පැවිදි කරපු නායක හම්බුරෝ නිතරම කිව්ව කතාවක් තමයි මාත් භාවනා කරන්න ඕන. හැබැයි මම භාවනා කරනවා මේ ඔක්කොම අතහැරලා ගිහිල්ලා කැලේකට ගිහිල්ලා තමයි මම භාවනා කරන්නේ. ඉතින් උන්වහන්සේ එහෙම කිය කියා අපවත් වෙනකම් හිටියා කවදාවත් කැලේකට හම්බුනේ නැහැ. මම මන් දන්නේ භාවනා කරලාද කියලා කැලේකට යන්න නම් හම්බුනේ නැහැ. ඒ වගේම උන්වහන්සේට ඒ කියන විදිහට පරයන්කේ වාඩි වෙලා ඉන්නවම දැකලත් නැහැ. ඒ නිසා මේ ආකෘති තුල අපි හිර වෙලා තියෙනවා. භාවනා කියනකොටම ඉරියව්. දැන් ඉරියව්වද භාවනාව කියන්නේ. භාවනා කියන වචන තේරුම වඩනවා, වැඩි දියුණු කරනවා. කුමක්ද? සිත. සිත වැඩි දියුණු කරන්න ප්‍රධාන කටයුතු තුනක් කරන්න ඕනේ. සිතේ මතුවෙන දුර්වලකම් හඳුනාගෙන දුරු කරන්නට පුහුණු වෙන්න ඕනේ. කෝපය, ද්වේෂය, මාන්නය, ඊර්ෂ්‍යාව, ලෝභය, මසුරුකම, කුහකකම, ශෝකය, දීතිය, පසුතැවීම දෙබඳු මනෝභාවයන් හඳුනාගෙන ඒවා මතුවෙනකොටම මේක මතුවෙන්නේ කොහොමද? ඒක මතුවේන්නේ හේතු ප්‍රත්‍ය මොනවද කියලා හඳුනාගෙන වහාම දුරු කරන්න පුළුවන් නම් ඒ ඒ ප්‍රමණයට අපේ සිත ශක්තිමත් වෙනවා අපේ සිත වැඩෙනවා. අන්න මනුෂ්‍ය අපේ මනස අවදි වෙන්නේ. මනස උසස් වෙන්නේ. මනස භාවිත ඒ කියන්නේ භාවිත කියන්නේ වඩන ලද සිතක් බවට පත් වෙන්නේ කොහොමද? මනසේ මතුවෙන දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම. ඒකෙන් ඒ කකුල් දෙක නමාගෙනද, දිගෑරගෙනද, හිටගෙනද, ඉඳගෙනද, ඇවිදගෙනද, ඔළුවේ හිටගෙන හරි කමන්නේ කරන්න ඕන මොකද්ද? දුර්ගුණ දුරු කිරීම. ඒක දුර්ගුණ දුරු කරන්න ඕන මොන වෙලාවටද? වෙනම තැනක වාඩි වෙලාද? ඒතර වාඩි වෙච්ච වෙලාවට විතරද දුර්ගුණ මතුවෙන්නේ? දුර්ගුණය දුරු කළ යුත්තේ දුර්ගුණය මතුවෙන තැනද කොතනද මතුවෙන්නේ හිතගෙනද ඉඳගෙනද ඇවිදගෙනද කතා කරගෙනද අන්නේ වෙලාවේ දුර්ගුණය දුරු කළ යුත්තේ ඉතින් මෙහෙම කිව්වට අපිට මේක එකපාරටම කරන්න බෑ එහෙම කරන්න බැරි ඇයි අපිට මතක් වෙන්නේවත් නැන්නේ මගේ මනසේ දුර්ගුණයක් තියෙනවා කියලා ඇයි මතක් වෙන්නේ නැත්තේ අපේ මනසට කෝපයක් මතුවෙච්ච ගමන් අපට හිතෙන්නේම අනිත් කෙනාගේ වැරද්ද නිසා තමයි මට මේ තරහ. තරහගෙන ඉන්න සියක් දෙනෙකුගෙන් අහලා බලන්න ඇයිද කෝපයෙන් ඉන්නේ කියලා කියන්නේම අනුන්ගේ වැරද්ද. ඒ මොකද දැන් එයා හිතනවා මගේ හිත දූෂ්‍ය උනේ මට තරහ ආවේ අනිත් කෙනාගේ වැරද්ද නිසා. එනතුනේ අනිත් කෙනාගේ වැරද්ද නිසා නම් අපට තරහ එන්නේ බුදුහාමුදුරුවෝ ගැන කාටවත් තරහ ගන්න හේතුවක් නැහැ. ඇයි ඒ බුදුහාමුදුරුවන්ගෙන් කිසිදු වරදක් සිදු නොවන්නේ? එනම් දේවදත්ත හාමුදුරුවෝ තරහන්නේ, සුපබුද්ධ රජුෝ තරහන්නේ වෛරදත්තත් මොකක් නිසා? බුදුහාමුදුරුවගේ වැරද්දක් නිසා නෙමේ. බුදුහාමුදුරුවෝ කරපු දේ වැරදි කියලා ඒ අය හිතපු නිසා. එහෙනම් අපිට තරහ එන්නේ අනිත් අය වැරදි කරන නිසා නෙමෙයි ඒක වරදක් ඒක නොකල යුත්තක් කියලා අපේ මනසින් අපි ඒ පිළිබඳව ගැටෙන නිසා සමහර වෙලාවට වැරද්දක් තියෙන්න ඕනේ නැහැ අපිට තරහ නැහැ දැන් සුපබුද්ධ රජුගේ ගැටුනේ මොකටද යසෝදරාව සහ රාහුල කුමාරයා අතහැරලා අභිනිෂ්ක්‍රමණය කළේ බෝසතාණන් වහන්සේ මහා කරුණාවයි. ඒ අය සතරේ මුදව ගන්නවා. නමුත් සුපබුද්ධලයිතුල දැකේ කොහොමද මේ මිනිස්යා මගේ දුව අනාථ කරලා පැනලා ගියා. ඉතින් ඔහු දැක්කපු ඔහු හිතපු විදිහටයි ඔහු හිතුනේ. ඒක නතෝ බෝසතාණන් වහන්සේගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඒ වගේම තම සමහර අවස්ථාවල අපිට පේනවා ඇත්තටම අනිත් අය වැරදි කරනවා. ඇත්තටම වැරද්දක් තියෙනවා. එහෙමනම් අනිත් අය වැරද්දා දැන් එහෙම කියනකොට හිතෙන්න පුළුවන් ආමුදුරවම කිව්වට අපි තරහ ගන්න එහෙම නොකරපු දෙයක් නිසා නෙමෙයි ඇත්තටම වැරද්දා නිසා. හරි අපි හිතමු දරුවා වැරද්දක් කරනවා. ඒ දරුවා වරදක් කරනවා නම් දරුවා වරදින් පොදවා ගන්න එක අත්‍යවශ්‍යයි. දැන් දරුවා කරන වැරද්ද පිළිබඳව මගේ හිතේ තරහක් ඇති වෙනවා නම් ඒක දරුවාගේ වැරද්දක්ද මගේ වැරද්දක්ද? ඒක තමයි ප්‍රශ්නේ. ධර්ම වැරද්දක් කළාම වරදින් මුදවා ගන්න අවවාද කරන්න ඕනද දැනවදින්න ඕනද දඬුවම් කරන්න ඕනද ඒක දරුවා හදා ගන්න. ඒක කරන්න ඕන. හැබැයි දරුවා කරපු වැරද්ද දැකලා මම කුපිත වීම කියන එක දරුවගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මගේ ප්‍රශ්නයක්. මගේ ප්‍රශ්නේ වෙනම විසඳ ගන්න ඕන දරුවගේ ප්‍රශ්නේ වෙනම විසඳ. ඒ නිසා අනිත් අය දහසක් වැරදි කරන්න පුළුවන්. ඒ වැරද්ද හදන්න පුළුවන් නම් ඒක හොඳයි. නමුත් ඒ අනිත් අය වැරදි කරනවා කියලා මම කුපිත වෙනවා නම් ඒක ලෝක ප්‍රශ්නයක් නෙවෙයි ඒක මගේ සිත පුහුණු නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක් මේක අපි පරිස්සමෙන් තේරුම් ගන්න මේක තේරුම් නොගන්න තාක්කල් අපි මොකද්ද කරන්නේ අනුන් හදන්න යනවා අපි විනාශ වෙන්න අනුන් හදන්න උත්සාහ කිරීම වරදක් නෙමෙයි කරුණාමයි තමන් විනාශ වෙන්නේ නැතිව හරියට උදාහරණයක් හැටියට කිව්වොත් භාජනයක මැටි බඳුනකට අපි රොඩ් මඩ සහිත වතුර ටිකක් දානවා. ටික වෙලාවක් කොලවන්න නැතුව තියෙනකොට අර රොඩ් මඩ ටික යටට මිදෙනවා. වතුර ටික පිරිසිදු වෙනවා. දැන් පානයට පරිභෝජනයට ඒ වතුර ටික ගන්න යෝග්‍යයි. හැබැයි කවුරු හරි ඇවිත් මේක ඔලවනවා. ඔලවපු ගමන් ආපහු බොර වෙනවා. දැන් අපි කාටද බනින්නේ? හොලෝපු කෙනා. දැන් ඇත්තටම හොලෝපු නිසාද බොර වුනේ? අපි හිතන්නේ නෙමෙයි. මොළොව පොඩිසා වතුර මොර වෙනවා නම් ওই පානීය ජලයේ බෝතලයක් ළඟ තියෙන එකක් අරන් හොලවල බලන්න මොර වෙනවා. හෙලෙවුවහම මොර වෙනවා නම් හැම වතුරකම බඳුනක්ම හෙලෙවුවහම මොර වෙනවා. එහෙනම් සෙවීම කියන එක අමතර කාරණයක් විතරයි ඇත්තටම බොර උනේ ඇතුළේම මඩ තිබෙච්ච නිසා. එතකොට දැන් මේකෙන් ප්‍රධාන සාධකය මොකක්ද අමතර සාධකය? ප්‍රධාන සාධකය තමයි ප්‍රොට්මඩ් තිබුණු බව අමතර සාධකයේ තමයි සොලවන්නේ. මේකට ධර්මයේ කියනවා හේතුව සහ ප්‍රත්‍ය. හේතුව කියන්නේ මූල සාධක. ප්‍රත්‍ය කියන්නේ ඒකට උදව් වෙන කාරණා. අනිත් කෙනා කරපු වැරද්ද අපේ හිත කෝප වෙන්නට බාහිරින් සාධකයක් වුණා. හැබැයි ඇත්තටම අපි කුපිත වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒක ගැන අපි හිතන විදිහට. සමහර වෙලාවට අපි හිතන වෙලාවට නිකන් සමහර වැරදි කරනකොට නොදැක්කා වගේ සමහර වැරදි කරනකොට තව කෙනෙකු වේදනාන්තක පොළොබෝල ආස්වාදයක් ලබන සමහර වැරදි කරනකොට අපි කරුණාමයිත්‍යයේ වැරද්දෙන් නැගිටින්න කියා දෙන්න සමහර වැරදි වලදී විතරක් ඇයි අපිට කෝපය මතුවේ අපි ඒක හිතන්නේ විතරට ඒකල බලන්න පොඩි දරුවේ ගෙදර ඉන්නකොට අම්මගේ මූණ ඉදිනවා කරේ නගිනවා සුරතල් බස් කියනවා. එතකොට මමට ඇති වෙන්නේ සෙනෙහසක්. දැන් මේ බණ ටික අරන්න ඉතින් බණ අරන්න උත්සාහ කරනකොට අර දරුවා කරේ නගින්නයි මූණයි නිකන් ඇස්තරොත් මොකද වෙන්නේ? තොට්ටහක්. දැන් දරුවා අවස්ථා දෙකේම එකම දේ කළේ. ගෙදරදී ඒ ක්‍රියාවට සෙනෙහස ඇති වුණා මෙතනදී ඒ ක්‍රියාවට කෝපය වඳුනා. දැන් එහෙමනම් දරුවා අම්මගේ මූණෙදීම ඇඟි ගුණ වෙන එක කුපිත වෙන්න කරුණක්ද සෙනෙහස ඇති වෙන කරුණක්ද? මේ සෙනෙහස ඇති වෙනවන අවස්ථා දෙකේම සෙනෙහස ඇති වෙනවා. කෝපය මතුවෙනවන අවස්ථා දෙකේම කෝපය මතුවෙනවා. වරක කෝපයක් වරක සෙනෙහසක් ඇති වෙන්නේ කොමක් නිසාද? දරුවගේ ක්‍රියාව නිසා නෙමෙයි. ඒකට ප්‍රතිචාර දක්වපු. ඒකට සිතුවිලි. මෙහෙම විවිධ පැතිවලින් අපි සිතා බලනකොට තමයි අපට දැනෙන්නේ අපේ සිත කුපිත වෙන්නේ අපේ සිත කිලිටි වෙන්නේ අනුන්ගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි තමන්ගේ සිත පුහුණු කරලා නැති බවේ දෝෂය තමන්ගේ කාරණයට ප්‍රතික්‍රියා දක්වන ආකාරය මේක හරියට තේරුම් නොගන්න තාක්කල් අපි අනුන් හදන්න හදනවා මේක හරියට තේරුම් ගත්තොත් අනුමුත් හදන්න පුළුවන් තමන්ගේ සිත පිරිසිදු කරගන්නත් පුළුවන්. මේක නොදකින තාක්කල් අපි හේතුව දකින්නේ ප්‍රත්‍ය විතරයි. ඒක බුදුහාමුදුරුවෝ උපමාවකින් දේශනා කරනවා යථාපි මූලයේ අනුපද්දලේ දල්හි චින්නෝ පිරුක්තෝ පුනරයෝ. ගහක මුදු මූලයි අවශේෂ මූල ටිකයි පොළව යට තියෙනවා ඒක පේන්නේ මේක මෙතනට වදලයි හේවන වැඩි කියලා අපි කඳෙන් කපලා දානවා අතු ටිකෙන් කපලා දානවා. එතකොට දැන් ගහ දැන් ඉවරයි ප්‍රශ්නයක් නෑ වගේ පේනවා. සති දෙක තුනක් යනකොට කපපු තැනින් දෙතුන් ගුණයෙන් ලියලා අතුපතර මෙහෙදෙනවා. ඇයි මූලය තියෙන නිසා. ඒ වගේ හැබෑ හේතුව ඇතුලේ තියෙද්දි අනිත් කෙනා කරපු වැරද්ද නිසායි මගින්තර කෝපය ආවේ කියලා අනිත් කෙනා සීමුවෙන් තියන්න උත්සාහ කරන තාක්කල් අපි ලෝකය සමග අරගල කරනවා තමන්ගේ සිත පිරිසිදු වෙන්නේ එහෙම ඒතර භාවනාවක් නෑ. එහෙනම් භාවනා කරන්න අවශ්‍ය වෙන්නේ කකුල් නමා ගන්න එක නෙමෙයි, පොදු ගෙලින් කරන එක නෙමෙයි, අතක් උඩ අතක් තියන එක නෙමෙයි, ඇස් තියාගන්න එක නෙමෙයි, වෙනම තැනකට යන එක නෙමෙයි. මොකක්ද අවශ්‍ය වෙන්නේ? සිතේ ඇති වෙන දුර්ගුණය ඇති වුණු බව දැනගෙන ඒක ඇතිවීමේ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒවා දුරු කරන්නට බැහැ කියලා. මේක ටික ටික පුහුණු කරන්නේ කොහොමද පුහුණු කරන්නේ? මේකට මම පුංචි අභ්‍යාසයක් කියලා දෙන්නම් හැමෝටම කරන්න පුළුවන් දෙයක්. දැන් ඔහොම කරන්න අපිට මේ දැනුම තියෙන්න ඕනනේ. අහලා තියෙන්න ඕන සුතමේ ඥාන. ඊට පස්සේ හිතලා තේරුම් ගන්න තියෙනවා. හිතලා තේරුම් ගන්න නැතිනම් මේක කරන්න බෑ. හිතලා තේරුම් ගන්න පොඩි අභ්‍යාසයක් අපිට කරන්න පුළුවන්. දවසේ පොඩි වෙලාවක් වෙන් කරගන්න රාත්‍රියට හෝ පාන්දර විනාඩි 10ක් හොඳට නැති. ඒ විනාඩි 5ක් හරි කමක් නැහැ. ඒ විනාඩි 5 හරි 10 හරි කය කොහොමද තිබුණත් කමක් නැහැ. වාඩි වෙලාද, නිදාගෙනද, ඇල වෙලා ඕන විදිහකට. ඇවිද ඇවිදද, වැසිකිළිය වාඩි වෙලා ඉන්න වෙලා වුණත් කමක් නැහැ. මේ සඳහා යොදා ගන්න. හිත නිදහස් වෙන්නයි ඕන. කය කොහොමද තිබුණත් ඒක අදාළ නැහැ. වැසිකිළියෙන් කියත් ඇඳෙන් කියත් මේක ඇතුළේ තියෙන අසුචි කොට එහෙමම වැසිකිළිය ඉන්නකොට තව ටිකක් ඒ ඒකෙන් කොටසක් ඉවත් වෙනවා. සුද්ධ වෙනවා. ඇඳේ ඉන්නකොට ඒ ටික ඔක්කොම මේක ඇතුළේ. ඒ නිසා දැසිකින් ඉඳගෙන භාවනා කරන්න බය වෙනවා. මොකද කොහෙද කියලා මේ දෙවිස් තුන දෙනම තමයි දැසිකින් ඉඳිනවා. ඇඳවුන දෙන්නා මේ ටිකමයි තියෙන්නේ. ඒ නිසා ඒ අපි ඉන්න තැන කොතනද කියලා ගැටලුවක් නැහැ. හිත සැහැල්ලු කරගන්න. හිත සැහැල්ලු කරගෙන කල්පනා කරන්න අද දවසේ මගේ මනසට තදින්ම දැනුණු දුර්වලකම මොකක්ද? මට තරහක් ආවද? එහෙම නැත්නම් මගේ මනසේ දැඩි ලෝභයක් ඇති වුණාද? මට ශෝකයක් ඇති වුණාද? බීතියක් ඇති වුණාද? පසුතැවීමක් ඇති වුණාද? මොන විදිහේ දුර්වලකමක්ද දුර්ගුණයක්ද මගේ මනසේ අද දවසේ තදින්ම මට දැනුනේ. ඒක පාට මේක හිතුවට හොයාගන්න බෑ. ටිකක් උත්සාහ කරන්න. එහෙම උත්සාහ කරනකොට එකක් හම්බ වෙනවා. අපි හිතමු තරහ ආපු අවස්ථාවක් කියලා. ඒ අවස්ථාව ගන්න. අරගෙන කල්පනා කරන එකම ප්‍රශ්නය යහන මොකක්ද ඒකට හේතුව මට ඒ වෙලාවේ තරහා එන්න හේතුව මොකක්ද එතකොට ඔන්න පුරුදු උත්තරේ ලැබෙනවා ආර්යයන්ගේ වැරද්ද මෙයාගේ වැරද්ද ඒක පැත්තකින් ගියා දැන් අපි අනුන් හදන්න නෙමෙයි හදන්නේ තමන්ගේ මනස අධ්‍යයනය කරන්නේ දැන් අනිත් කෙනාගේ වැරද්ද කළාට මම ඒ ගැන තරහ ගත්තේ මොකක් නිසා මොකක්ද ඒකට හේතුව අන්න එතකොට අපිට තේරෙන්න ගන්නවා ඒ තනත්තා එසේ නොකළ යුතුයි කියලා මම සිතූ නිසා එහෙනම් මම එහෙම හිතන්න හේතුව මොකක්ද? ඇයි මම එහෙම නොකළ යුතුයි කියලා හිතුවේ? මටවත් පුළුවන් ද මට ඕන විදිහට මම මෙහෙම කරන්නේ නැහැ කියලා හිතාගත්තාම මටවත් එහෙම ඉන්න බැරි නම් අනිත් අය මෙහෙම සිටිය යුතුයි කිව්වට කොහොමද එහෙම ඉන්නේ? එනිසා ලෝකේ අන් අය මෙසේ සිටිය යුතුයි කියලා අපි රාමුවක් හදාගත්තට ඒ රාමුව තුල සියලු දෙනා වැඩ කරන්නේ නැහැ. එහෙනම් මම ඇයිද ඒ තරම් අඥාන සිතුවිල්ලක එල්බගෙන ඉන්නේ? ඇයි එහෙම එකක් මම උපාදාන කරගෙන මොකද ඒකට හේතුව වෙන්න මෙහෙම අර කෙසෙල් ගහක පතුරෙන් පතුර දලන දලන ඇතුළට යනවා වගේ හැම තිස්සෙම එකම ප්‍රශ්නයක් නෝ මොකක්ද ඒකට හේතුව කොහොමද ඒක උනේ? ඔන්න එතකොට උත්තරයක් එනවා. ඒක උනේ කොහොමද? ඒකට හේතුව කොහොමද? මෙහෙම මෙහෙම හොයනකොට අපි මෙතෙක් කවදාවත් නොහිතපු නොදැකපු දේවල් අපේ මනස පිළිබඳව මතු කරගන්න පුළුවන්. අන්න එතකොට අපේ සිත වැඩ කරන විදිහ අපට කෝපය මතුවෙන විදිහ, ලෝභය මතුවෙන විදිහ, ඒවා මතුවෙන්නේ හේතු ප්‍රත්‍ය අපට වෙනදට වඩා විග්‍රහ කරගන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 5-10ක් ඕක කරලා ඒක නවත්තලා සුපුරුදු වැඩවල එනවා ආයෙ පම්පෝදාගන්න. අර හිතපු කල්පනා කරපු එකේම තව කොටසක් ඉතුරු වුණා නම් ඒකම අරගෙන හිතලා බලනවා නැත්නම් අලුත් කාරණා. මේ අභ්‍යාසය සති කීපයක් කරගෙන යනකොට වෙනදම අපිට තරහක් ආවම අපි පැය භාගයක් දුක් විඳිනවා නම් මේ අභ්‍යාසය කරන්න පටන් ගත්තට පස්සේ විනාඩි 15ක් 20ක් යනකොට දැනෙන්න ගන්නවා මම මේ තරහින් නේද ඉන්නේ කියලා. අන්න දැනුණට පස්සේ දෙවෙනි අභ්‍යාස පුහුණු කරන්න පටන් ගන්නවා. මොකද දෙවෙනි අභ්‍යාසයේ පළවෙනි අභ්‍යාසයේ තමයි වෙනම වෙලාවක අරගෙන සිතා බැලුවා. ප්‍රත්‍යක්ෂා. දෙවෙනි අභ්‍යාසයේ තමයි ඒ සිතූ කරුණු උදව් කරගෙන ඒ තේරුම් ගන්න කාරණා සහාය කරගෙන මේ මොහොතේ ඇති වෙලා තියෙන කෝපය මට දුරු කරන්න බැරිද? සංසිඳවන්න බැරිද? මේ කෝපේ මතුවෙන්නේ කවර හේතුපත්යෙන් ඒ හේතුපත්ය වෙනස් කරන්නේ කොහොමද? අන්න එහෙම පොඩි උත්සාහයක් ගන්න. මුලදී මේක කර්කශ වෙන්න පුළුවන්. දැන් නැවත නැවත උත්සාහ කරනකොට අපි ඒ තුල විචක්ෂණයි. දැන් එතකොට අපට අභ්‍යාස දෙකක් තියෙනවා. දවසේ වෙනවා විනාඩි 5ක් 10ක් වෙන් කරගෙන සිතේ මතුවුණු දුර්ගුණ ගැන ප්‍රතිවේක්ෂා කරනවා දෙවැනි අවස්ථාව තමයි ප්‍රායෝගික ජීවිතයේ දුර්ගුණය මතුවෙනකොට ඒ පිළිබඳව දැනගෙන වහාම ඒ මොහොතේම එය දුරු කරන්න බෑ. වෙනම තැනකට ගිහින් කකුල වහුපු කරගෙන නෙවෙයි. වෙනම තැනකට ගිහිල්ලා වැඩ නවත්තවන්නේ ඒ වෙලාවෙම ඒ මනෝභාවය දුරු කරන්න බෑ යන්න. මේ අභ්‍යාස දෙකම නැවත නැවත කරගෙන යනකොට වෙනදා අපේ කෝපය ඇති වෙලා පැය භාගයක් දුක් විඳිනවා නම් ඒක විනාඩි 10කට 5කට විනාඩි 2කට විනාඩියකට තත්පර ගන්නකට අඩු කරගෙන ඇවිල්ලා තරහ එනකොටම දැනෙන මට්ටමකට වහාම ඒ මනෝභාවය දුරු කරන්න පුළුවන් මට්ටමකට අපේ හිත පුහුණු කරන්න පුළුවන් ඒ නිසා කැලේට ගියේ නැති වුණාට මහානම්මේ නැති වුණාට කකුල් නමන්න බැරි වුණාට වයසට ගියාට වැඩ වැඩි වුණාට අපිට භාවනා කරන්න බැරි කමක් නැහැ. භාවනායන් සිත මුහුණු කිරීමයි හැම මොහොතකම සිත අපිත් එක්ක තියෙන නිසා අපිට මුහුණු කරන්න පුළුවන් ක්‍රමය දැනගන්න. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සතිපට්ඨාන සූත්‍රයේ බැලුමම චිත්තානුපස්සන ධර්මානුපස්සන දෙකම පටන් අරන් තියෙන අකුසලයේ චිත්තානුපස්සන පටන් ගන්නේ කොහොමද සරාගම්මා චිත්තං සරාගම් චිත්තං දෙපජාන සදෝසම්මා චිත්තං සදෝසං චිත්තං දෙපජාන සමෝහම්මා චිත්තං සමෝහං චිත්තං රාගසිත රාගසිත හැටියට ද්වේෂසිත ද්වේෂසිත හැටියට මෝහසිත මෝහසිත හැටියට මේවා අකුසලයි ඒ අකුසලය නම් තියෙන්නේ ඒක දිහා බලලා එහි හේතු ප්‍රත්‍ය හඳුනාගෙන එය දුරු කිරීමේ භාවනාවයි කරන්නේ. ඊළඟ ධර්මානුපස්සන පටන් ගන්නම නිවර්ණ වෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිත උද්දච්ච කුච්ච විචිකිච්ඡ. ඒවා නම් තියෙන්නේ එතනින් පටන් ගන්න භාවනාව. මොකක්ද භාවනාවේ පළවෙනි දේවල දුරුගුණ හඳුනාගෙන දුරු කරන්න ඕනේ. මේක හරියට පුහුණු කළොත් ආශ්චර්යමත් විදිහට අපේ සිත වැඩෙනවා අපේ සිත ශක්තිමත් වෙනවා බුදුහාමුදුරු දේශනා කරන හරියට පුහුණු කරනකොට උදේ ඉඳන් රත් වෙච්ච යකඩ පැටියකට වතුර බිඳුවක් දැම්මම වහාම ඒක වාෂ්ප වෙලා යන්නේ යම්සේද අන්න ඒ වගේ අකුසල් සිත් උපදිනකොටම වහාම දුරු කරන්නට ඒ පුද්ගලයාට මනස පුහුණු කරන්න පුළුවන් මම මතකයි මේක අවුරුදු 25කට 30කට විතර උගද. මම කොහොමද පන්සලට ඇවිදින් ටික කාලයක් ගත වෙනවා. කොහොමද පන්සලේ මම ඉන්නේ වෙනම කුටියක. ඒ ඉස්සල්ලා ලොකුහාමුදුරුවෝ වැඩ හිටිය කුටිය. කුටිය කිව්වට ඉතින් එතන ඉස්සල්ලා සාලේ තියෙනවා, නිදන කොටස තියෙනවා, බාත් รู ම් එක තියෙනවා, ඔක්කොම අංග සම්පූර්ණව තියෙනවා. එතෙන් මම එක දවසක් උදේ ඉඳලම මට හරියම දෙහෙට්ටු ගතියක් දැනෙනවා. උණ ගැනෙන්න එනකොට ඇඟපස වේදනාව තියෙන ඒ වගේ. මම එදා උදේ ධානි වන්දනා ගිහිල්ලා ඇඳට වෙලා මාංශ වෙලා ගියා නිින්ද යන්නේ නැහැ. මොකක් කියනවත් නැහැ. භාවනාවක් කරන්නත් නැහැ. ඒ පැත්ත මේ පැත්ත දෙන්නේ දෙන්නේ. දවල් ධානි වන්දනා ගෙඩිය ගියකට පස්සේ දවල්ේ දීප දාන්න ටික වන්දනා ගිහිල්ලා ආයෙත් ඇඳේ ඇලවෙලා හිටියා. අර දෙහෙට්ටු ගතිය නිසා හවස 6 වෙනකොට අපේ කිරිවලේ ධර්මානන්ද නායක හඳුරෝ ඇවිදින් කිව්වා සුදස්ස හඳුරෝ අද මේ පොඩි හඳුරෝ ඔක්කොම පාඩමක් කරනවා අනේ පුළුවන් නම් ගිහින් බෝධි පූජාව තියන්න කියලා කිව්වා. කියනකොටම මට තරහක් ආවා. මුළු ගත සිත ඔක්කොම පුරුස්සගෙන ආව කෝපයක්. ඇයි? ඇයිද මට කෝපයක් ආවේ? දැන් මට එකපාරට හිතුනේ මම දැන් උදේ ඉඳලා මේ අමාරුවෙන් ඇඳට වෙලා ඉන්නවා කවුරුවත් ඔතනින් මෙහාට ආවේ නැහැ. ඇයිද නිදාගෙන ඉන්නේ අසනීපයක්ද දෙහෙත් ටිකක් ගේන්න යනවාද කවුරුවත් ඇහුවේ නැහැ. දැන් මේ ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න ඕන වෙනකොට ඇවිත්ින් කියනවා පොදු පූජාව තියන්න පුළුවන්. එහෙම හිතපු සතරම මට තරහ. මම එසැනින්ම කල්පනා කළා අනිත් අතට ඒ කාලේ මම මනස පුහුණු කරමින් හිටපු නිසා මම එසැනින්ම කල්පනා කළා ඇයි මම එච්චර වැරදි විදිහට හිතන්නේ ඇත්තටම කවුරුවත් මගේ කාමරයට ඇවිදින් කතා කරන්නේ නැත්තේ හොයන්න බලන්න නැති නිසා නෙමෙයි මගේ ගැන තියෙන විශ්වාසය මම මගේ කුටියේ ඉස්සරහ දොර වහලා තියෙනවා නම් කවුරුත් ඒ දොර අරගෙන ඇතුළට ඇවිල්ලා මම භාවනා කරනවාද මම නිදාගෙන ඉන්නවද මම වෙන වැරදි වැඩක් කරනවද කියලා කවුරුත් හොයන්නේ නැහැ. ඇයි හොයන්නේ නැත්තේ? මම එහෙම වරදක් කරන්නේ නැහැ කියන විශ්වාසය නායක හාමුදුරුවෝ සියලු දෙනාට ඒ කාලේ ඉඳලා තිබුණ නිසා. නිසා මට අවශ්‍ය නම් කතා කරනවා නිසා නැත්තම් මම කාමරේ දොර වහලා තියනවා නම් කවුරුත් ඇවිල්ලා නිදාගෙනද පාඩම් කරනවද භාවනා කවුරුත් හොයන්නේ නැහැ. ඒ මට පූර්ණ නිදහස පන්සලේ දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇවිදින් කතා කරලා ඉන්නත් එක මම දැන් මේ අමාරුවෙන් ඉන්න නිසා දැන් අර්ථකථනය කරන්න කොහොමද? මම අමාරුවෙන් හිටිය අවුලක් ඇවිල්ලා මගේ ගැන බැලුවේ. අපිට දෙන්නුනේ හිත නරක් වුණාම ඔන්නෝම තමයි අපි හිතන්නේ. හරි දේ වැරද්දා කියන්නේ. දැන් බිරිඳ සහ සැමියා අතර ගැටුම් නැති වුනහම කෙනෙක් එකක් නැති වුනහම අනිකාගේ වැරදිම වෙනකොට ඔන්න ඔහොම තමයි අර්ථකථනය එක. කතා කළොත් කතා කළ එක වැරදි. කතා නොකළ හිටියොත් කතා කළේ නැහැ කියලා වැරදි. තේක කියලා දුන්නොත් කරච්චලේ මම අමාරුවෙන් ඉන්නේ තේ මොන කතා කරනකොට ඒකට. තේක නොදුන්නොත් තේකක්වත් දුන්නේ නැහැ කියලා වැරදි. කෑම කන්න කතා කළොත් කන්න කතා කරපු එක වැරදි. කතා කළේ නැත්නම් කෑම කන්නවත් කතා කළේ නැහැ. ඔහොම තමයි අපේ මනස. මම දැන් මට දීපු නිදහස නිසා කවුරුත් ඇවිල්ලා මට බාධා කළේ නැහැ. දැන් මම මේක අර්ථකථනය කරන්නේ මගේ ගැන කවුරුත් බැලුවේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න ඕන වෙලාවට විතරක් ඇවිදින් කතා කරා. මම කල්පනා කළා ඇයි මම එච්චර වැරදි විදිහට කල්පනා කරන්නේ? මට අද නායක හමුදුරෝ ඇවිදින් බෝධි පූජාව තියන්න කියලා නොකියුවා නම් මම කොහොමවත් බෝධිය ළඟට යන්නේ නෑ අද මේ එළියේ තේරුවා. හැබැයි ගිහියෝ සනීපෙන් ඉන්න දවසට පන්සලට ආව නැත්නම් අසනීපයක් කරනම තමයි ගිහියෝ එන්නේ බෝධි පූජාව කියන්නේ. ඉතින් ගිහියෝ අසනීපයක් වුණාම වෙලා බෝධි පූජාව දෙනවා. අපි පන්සලේ ඉන්නවත් අසනීපයක් වුණාම බෝධි පූජාව තියනවද නැද්ද? ඉතින් මම වෙනදත් ශ්‍රද්ධාවෙන් මුදුන් වදිනවා ශ්‍රද්ධාවෙන් බෝධි පූජාව තියෙනවා අද මේ අසනීපයෙන් ඉන්න දවසේ නේද ඇත්තටම ගිහිල්ලා බෝධි පූජාව තියන්න අවශ්‍ය හැබැයි නායක හඳුරෝ මේක මට නොකියුවා නම් මං කීයටවත් බෝධිය ළඟට අද යන්නේ නැහැ මේ පිළිතුරත් එක්ක ඒ නිසා උන්වහන්සේ මට එහෙම කියාපු එක කොච්චර වටිනවද කියලා හිතනකොට අර කෝපය අතුරුදහන් වෙලා නායක හාමුදුරුවෝ ගැන මට ලොකු ගෞරවයක් ඇති වුණා. ගිහිල්ලා දෙපතුල අල්ලලා වඳින්න තරම් හිතුණා. ඒ තරම් මට උදව්වක් නේද මේ කළේ. ඒත් එක්ක මට කල්පනා වුණා අපේ සිත මේ විදිහට නිදහස් කරගන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ තමයි අපට කියා දුන්නේ. උන්වහන්සේ මේ කෝපය දුරු කරන ක්‍රමය මේ විදර්ශනා මේ සති සම්පජන්ය අපිට කියන්න උරුමනා අපි එහෙම එකක් දැනගෙන පුහුණු කළේ නැතිනම් අද මම කොච්චර මේ කෝපයෙන් දැවි දැවි ඉන්නවද ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙටම ශාන්තිය උදා කළා නේද කියලා හිතනකොට මට බුදුහාමුදුරුවෝ ගැන වෙනදටත් වඩා ගෞරවයක් ඇති ඒ ගෞරවණීය සිතෙන්ම පත්කඩේ අරගෙන මම බුදු ගුණ සිහි කරමින් බෝධිය ළඟට ගිහිල්ලා සියලු දෙනා පංචශීලයේ පිළිපදලා බෝධි පූජාව තියලා පිරිත් කියලා පැයක් හමාරක් ඒ කටයුතු කරලා ඉවර වෙනකොට අර උදේ ඉඳලා ඇගේ උණ ගැනෙන්න වගේ තිබිච්ච තෙහෙට්ටුව කොහෙන් ගියාද දන්නේ නැහැ. ගත සිත කොච්චර නිරෝගී වුණාද සුවපත් වුණාද කියනවා නම් මට වාඩි වෙලාද ඉන්න හිටගෙනද ඉන්න කකුල් දෙක බිම ස්පර්ශ වෙලාද තියෙන්නේ කියලාවත් දැනෙන්නේ නැති මට්ටමට මම නිකන් අහසේ පාවෙමින් ඉන්නවා වගේ මට්ටමට මගේ කය සැහැල්ලු වුණා සිත සැහැල්ලු. මට ඉවල හිතුණා මට ඕන නම් ඒ ඉරියව්වේ බෝධීන් වහන්සේ ළඟ ඉල්ලි වෙනකන් වාඩි වෙලා ඉන්නට පුළුවන් ඒ තරම් ගතට සිතට පුදුමාකාර සැහැල්ලුවක් තියෙනවා. ඒ කොහොමද? අර සිත තෙහෙට්ටු වෙනකොට අකුසලයේ මතුවෙනකොට ගතසිත පීඩා කරනවා අකුසලයේ දුරු වෙලා කුසත්සිත මතුවෙනකොට ගතේ සිතේ සැහැල්ලුව ප්‍රසාදේ මතුවේ ඒකයි මම කිව්වේ පෞකම් දුරු කරනකොට අකුසල් දුරු කරනකොට දුරුගුණ දුරු කරනකොට නිර්ආමිස ප්‍රීතියක් ඇති ඒක අපි පුහුණු කරලම අත්දකින්න ඕන. ඒ වගේම තමයි අපි හරියට දැන් මගේ මනසේ තරහක් ඇති වෙලා තියෙන්නේ මේක අනුන්ගේ වැරද්දක් නෙමෙයි මම සිතන ක්‍රමේ වැරද්දයි කියලා හරියට දකින්න පුළුවන් නම් ඒ මොහොතේම මේ චින්තනයේ දෝෂය සකස් කරලා වහාම අපට කෝපය සංසිඳවන්න. දැන් අපි ගොඩක් දෙනා කෝපය සංසිඳවන්න පුරුදු වෙලා තියෙන තරහ එනකොට සුවපත් වේවා සුවපත් වේවා කියලා හිතන්නේ. ඒ කරන්නේ අර වහන එක. ඒකට කියනවා සමතයයි කියන්නේ. සමතය කියලා කියන්නේ යම් අරමුණකින් අපේ මනසේ කෙලෙස් උපදිනවද ඒ අරමුණෙන් අයින් කරලා යහපත් අරමුණකට රඳවනවා. ඒකට සමතයයි කියන්නේ. විදර්ශනාව කියන්නේ ඒක නෙමෙයි. යම් අරමුණක් නිසා අපේ මනසේ දුර්වලකම් මතුවෙනවා නම් ඒ මතුවෙන්නේ මොකක් නිසාද? මොකක්ද ඒකට හේතුව? කොහොමද ඒක වෙනස් කරන්න කියලා අපේ දැක්ම චින්තනය ඒ මොහොතේම වෙනස් කරන්න පුහුණු වෙනවා. ඒක අතිශයින් ප්‍රායෝගිකයි. ඒක අපට වැඩ අධිකද කාර්ය බහුලද ඒ මොකක්වත් අදාළ නැහැ මේ සියලු වැඩ කටයුතු කරන අතරේ මොනතරම් කාර්ය බහුල වුණත් අපේ මනසට කෝපයක් මතුණා කියලා දැනුණොත් ඒ දැනුණු සැනින්ම අපිට ඒ දුක් කරන්න පුළුවන් ඔය ක්‍රම දෙකට මනස පුරුදු. මොකද්ද ක්‍රම දෙක? වෙනම වෙලාවක් වෙන් කරගෙන අද දවසේ මගේ මනසේ මතුවෙච්ච තදින්ම දැනෙච්ච දුර්වල මනෝභාවය මොකක්ද කියලා ප්‍රත්‍යවේක්ෂා කරන්න පුහුණු වෙනවා. දෙවැනි ක්‍රමය තමයි ප්‍රායෝගික ජීවිතයේ දුර්වලකම මතුවෙනවා කියලා දැනුණු සැනින් අර ප්‍රතිවේක්ෂා කරලා ඉගෙනගත්තු කරුණු උදව් කරගෙන සිත වෙනස් කරන්නට වෑයම් කරනවා. දැන් ඔය අපි පැහැදිලි කළේ මොකක්ද? සුතමය ඥාන, චින්තාමය ඥාන, භාවනා සුතමේ ඥාන කියන්නේ අහලා දැනගන්නවා චින්තාමේ ඥාන කියලා කියන්නේ සිතලා තේරුම් ගන්නවා භාවනාමේ ඥාන කියන්නේ කරුණක් පැමිණෙන තැනදී සති සම්පජන්යේ යුක්තව ඒ දුර්ගුණය වෙනස් කරන්න යහගුණය අවදි කරන්න ප්‍රඥාවෙන් සිත පිරිසිදු කරන්න සිත පොහුණු කරන්න ඒ සම්භාවනා කියලා අපිට කරන්න තියෙන වැඩ තුනයි දුරුකුණ දුරු කිරීම යහගුණ අවදි කිරීම ලෝක ධර්ම නුවණින් වටහාගෙන ප්‍රඥාවෙන් සිත පිරිසුදු කිරීම. ඒ නිසා දෛනික ජීවිතයේ මේ ගිහි ජීවිතේ ගත කරන ගමන්ම අපට පුංචි පුංචි අභ්‍යාස ටිකකින් අර එහෙම කකුල් නමන්න පුළුවන් උනත් බැරි උනත් වෙනම වෙලාවක් වෙන් කරගන්න පුළුවන් උනත් එහෙමත් පුළුවන් නම් එහෙමත් කරන්න ඕනේ. ඒකත් දෛනික කුහුණුවක් ඇටියට කරගෙන යන්න ඕන අනුතමින් බුදුන් නැන්ද වෙලාවටවත් විනාඩි දෙක තුනක්වත් අපිට පුළුවන් හිත ඒ කාරණක තියාගන්න. පොඩි වෙලාවක් මෙත්වනන්න. එහෙම වෑයම් කරන්න ඕන. හැබැයි මේ ක්‍රමෙත් ඒත් එක පුහුණු කරන්න ඕන. ඒක සමත ක්‍රමයයි. මේ කිව්ව ක්‍රමය මොකද්ද? විදර්ශනා ක්‍රමය. එහෙම පුහුණු කරනකොට දුර්ගුණය දැනුණු සැනින් දුරු කරලා සිත සුද්ධ කරගන්න. දෙවනි පියවර තමයි කුසල සුපසම්පදා. ಗುಣ අවදි කරන්න ඕනේ. මොනවද ಗುಣ අවදි කරනවා කියන්නේ? ඉවසීම, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය, කැපවීම, දරා ගැනීම, වීර්ය, සිහිය, ප්‍රඥාව අවශ්‍ය තැන මතු කරන්න පුළුවන්ද බැරිද? බැරි නම් ඇයි බැරි? සසරේ පුරුදු කරලා නැති නිසා. එහෙනම් ඉතින් මේ ජීවිතේවත් පුරුදු කරන්න ඕන. මනුෂ්‍ය ස්වභාවයක් ලබලා තියෙනවා බුද්ධෝත්පාද කාලයක ඉපදිලා තියෙනවා. අංගවිකල නොවේ මන්දබුද්ධික නොවේ ඉපදිලා තියෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කියන දහම් කරුණු තේරුම් ගන්න යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. ඉතින් මේ සියල්ල ලැබුණු මේ ශම සම්පත්තියක් ලැබුණු මේ අවස්ථාවේවත් අපේ සිත පුරුදු කරන්නේ නැතිනම් කවද්ද අපි පුරුදු කරන්නේ? නිසා ඒ මොහොතේම අපේ මනසේ දැනෙන මනෝභාවය පිළිබඳව ඒ දුර්වලකම් පිළිබඳව තේරුම් අරගෙන අවශ්‍ය ගුණය අවදි කරගන්න. සමහර දේවල් දෙකත් අපි දන්නවා කියලා හිතාගෙන හිටියට පුහුණු කරලා තියෙනවා කියලා හිතාගෙන හිටියට ඒ අවශ්‍ය ගුණ මතු කරගන්නත් බෑ අවශ්‍ය වෙනවා. ඇයි ඒ අවශ්‍යතාව පුහුණු කරලා මම මතකයි මම පොළොන්නේට පන්සලට ගියේ 1995 නොවැම්බර් මාස. අපේ පන්සලේ ඉතිහාසය උකාගේ මහානායක හඳුරාගේ වැඩිහිටි ශිෂ්‍යමම හේන්ගොඩ කල්යාණ ධර්ම. මාසේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කල්යාණ ධර්ම ඇති සත්පුරුෂ යතිවරයන්වා. උන්වහන්සේගේ ඇසුර අපිට බොහොම කෙටි කාලයෙන් ලැබුණේ. 1996 මම 95 නොවැම්බර් වල ඉඳලා 96 අප්‍රේල් වල උන්වහන්සේ අපවත්. ඒ වෙනකොට දුරින් ඉඳගෙන කාලයක් අපි ඇසුරු කළා. නමුත් බොහෝම ප්‍රියශීලී චරිතයක් පෙර දිනේ රාජ්‍යයේ මහන්සේ කතා කරලා hina වෙලා ගිහිල්ලා සැතපුණා උදේ බලනකොට මෙන්න දොරකඩ මලකන් එදා පාන්දර මම ඉන්න කුටියේ දොරට තට්ටු කරලා ලොකු හම්බුව අපවත් වෙලා කියලා මට කතා කරනකොට මම ඇඳෙන්නේ නැගිට්ටා නෙමෙයි මාම ඇඳෙන්නේ බීසි වුණා දුවගෙන ගිහිල්ලා උන්වහන්සේගේ දේහය ඔසවලා බලනකොට තාම පපුව ඇතුලේ ගොර ගොර ගාලා සද්දයක්. මම කිව්වා තාම ලොකනමරු අපවත් වෙලා නෑ අපි ඉක්මනට අරගෙන යන්න ඉස්පිරිතාල. පොර වේද මහත්තයෙක් ඉඳලා නානියල්ලා බලලා කිව්වා කලබල වෙලා වැඩක් නෑ. ලොකනමරු දැන් විනාඩි 15කට විතර කලින් අපවත් වෙනවා. ඒ තාම මේ අපවත් වෙච්ච සැනින් නිසා මේ තාම ඇතුලේ මේ ඒ සෙම වල සද්දය ඇහෙන්නේ. සදා කලබල වෙලා වැඩක් නෑ. දැන් ඉතිරි කටයුතු ටික කරන්නයි දැන් ඔය වෙනකොට මම පැවිදි වෙලා අවුරුදු 10ක් වෙනවා. يعني මම අවුරුදු 15 දී 14 ඉඳන් ඉගෙන එනකොට පැවිදි වුණේ. ඔය වෙනකොට මගේ වයස අවුරුදු 25. එතකොට මම මහාන වෙච්ච දවසේ ඉඳලම අනුන්ට බණ කිව්වා. උදේ මහාන වුණා හවස පැය දෙකමාරක් මම බණ කිව්වා. එතකොට ඔය අවුරුදු 10 මුළුල්ලේම මම අනුන්ට බණ කියලා තියෙනවා. අනුන්ගේ හිත හදාගන්න හැටි කියලා දීලා තියෙනවා. මල දේවල් වල ගිහින් තියෙනවා. තමන්ගේ ඥාතියෙක් මැරිලා ශෝක වෙලා ඉන්නේ හිත හදලා තියෙනවා. මලමිලි මගියත් එක්ක කපලා බලලා තියෙනවා. මමත් මැරෙනවා අනිත් අයත් මැරෙනවා කියලා මරණානුස්සතිය වඩලා තියෙනවා. ඒ නිසා මම අපවත් වෙනවා ලොකහාමුදුරුවෝ අපවත් වෙනවා කියන එක මට අරුමයක් නෙමෙයි. නමුත් එදා ලොකහාමුදුරුවෝ අපවත් වෙච්ච දවසේ මගේ මනසට මොකක්ද කම්පනයක් දැනෙනවා හිතා ගන්න බැහැ. එදා උන්වහන්සේගේ දේහය ආපසු ගෙනල්ලා මිනිපෙට්ටිය ගෙනල්ලා පන්සලේ ධර්මශාලාවේ තැන්පත් කළාට පස්සේ මම මේ මිනිය ළඟ වාඩි වෙලා බොහෝ වේලාවක් උත්සාහ කළා තේරුම් ගන්න මරණය ගැන නෙමෙයි මේ තරම් දන්නා මරණය සිද්ධ වුණාම ඇයි මගේ මනසට මේ තරම් කම්පනයක් ඇති ඒ මොකක්ද සාරි අහලා තියෙනවා හිතලා තියෙනවා දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඒකට ඔරොත්තු දෙන්න සිත පුරුදු කරලා නැහැ. අන්න ඒ වගේ අපිට දුර්ගුණ දුරු කරන්නටත් ඕන අවශ්‍ය තැන අවශ්‍ය යහගුණය මතු කරගන්නටත් ඕන ඒ වගේම ලෝක ධර්ම නෝනින් තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරන්න. ඒකෙන් තමයි ප්‍රඥාව වැඩෙන්නේ. අපි ලෝක ධර්ම තේරුම් ගත්තා අපි ලෝක ධර්ම අවබෝධ කරගත්තා කියලා කියන්න පුළුවන් වෙන්නේ ඒකට ඔරොත්තු දෙන්න පුළුවන් නම් විතරයි. කියන ගත්තා ඉතින් අපි හිතන්නවා අපි ඉතින් අනිත්‍ය දන්නවනේ අපි අනාත්මය දන්නවනේ ඒක අපි දන්නවනේ දන්නවා තමයි. හැබැයි සිද්ධ වෙනකොට ඇයි රිදෙන්නේ? රිදෙන්නේ ඒක අවබෝධ කරලා නැහැ අවබෝධ වෙන මට්ටමකට සිත පුහුණු කරලා. එදා තමයි මට ජීවිතේ පළවෙනි වතාවට දැනුනේ ඇත්තටම අපි අඬන්නේ වැළපෙන්නේ දුක් වෙන්නේ අනිත් කෙනා මැරුණු නිසා නොවේ කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඥාතියා මැරුණු නිසායි අපට දුක ඇති වෙන්නේ. දැන් අපි හිතන්නේ නෑනියන්ට මේ දියණියන්ට තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ගේ පියා මේ දිහාම දුකක් ඇති වෙනවා. අපිට හිතෙන්නේ ඒ විකුංජිත් මහත්තයා මිය ගිය නිසා තමයි දැන් මේ නෝනට දරුවට දුක හිතෙන්නේ. ඊයකට හිතෙන්නේ මයි අපටත් හිතෙන්නේ නෑ පිටුතුනේ. ඒක නෙමෙයි සත්‍ය. ඒක නෙමෙයි සත්‍ය. එහෙනම් මොකද්ද සත්‍ය? මේ මරණය ගැන අපි හිතන විදිහ නම් අර කෝපය වගේ තමයි. අනිත් කෙනා වරද්ද කරපු නිසා නෙමෙයි අපට තරහ එන්නේ. ඒ කරපු දේ ගැන අපි හිතන විදිහත් එක්ක ඒ වගේ අනිත් කෙනා මැරුණු නිසා නෙමෙයි අපට දුක ඇති වෙන්නේ මේ මරණය ගැන අපි සිතන විදිහ. අපි හිතමු දැන් යම් කෙනෙක් පාරට අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් කියනවා අම්මානි තාත්තානි බිරිඳානි සැමියානි දරුවානි වඩාම ඇලුම් කරන කෙනෙක්. මහ පාරට යනකොට එක පාරට වාහනයක් ආවා යට කරගෙන ගියා ඒ තමම මැරුණා. දැන් අපිට කොච්චර කනගාටුවක් ඇති වෙන්නේ තමන්ට දවස් ගණනක් කන්නේ බොන්නේ නැතුව අඩාවලපෙන්න පුළුවන්. අපි හිතමු මේ වාහනයට යට වෙලා එවලම නැරුනේ නෑ. ඉක්මනට අපි ස්පිරිතාලේ නගගෙන ගියා. වෛද්‍යවරු කීප දෙනෙක් එකතු වෙලා දැඩි සත්කාරයකට අරගෙන හෘදේ වස්තුවට එක මැෂින් එකක් සම්බන්ධ කරනවා හෘදේ වැඩ කරන පෙනහළු වලට තව මැෂින් එකක් සම්බන්ධ කරනවා පෙනහළු වැඩ කරන අර කැඩිලා ගැලවිලා තියෙච්ච කැලේ ටික මූට්ටු කරලා එනදා අන්තම් මහලා පහලා යන්තම් ප්‍රාණය නිරුද්ධ වෙන්නේ නැතුව රැකගන්න. දැන් අපි අද උදේත් යනවා බලන්න, හෙට උදේත් යනවා බලන්න, හවසත් යනවා බලන්න, අනිද්දාත් යනවා බලන්න, මේ සතියේත් යනවා, ඊළඟ සතියේත් යනවා, මේ මාසෙත් යනවා, ඊළඟ මාසෙත් යනවා. අර මිනිස්යාට සිහියනවා, සිහිය නැතිනවා. එළවයි එළවයි අතර. දැන් නැලෙන්නෙත් නැහැ, ජීවත් වෙන්නෙත් නැහැ. දැන් අපිට පැහැදිලිව පේනවා ආයේ දෙපයින් නැගිටින්න බෑ. හැබැයි දැන් අර නැසිට්මන්ට සම්බන්ධ වෙලා තියෙන නිසා නැලෙන්නෙත් නැහැ. දැන් අර එහෙම තියලා යටපැත්තේ කුණු වෙලා දැන් ඇඳ වන හැදෙනවා. එහාට මෙහාට පෙරලන්න ඕන. දැන් මෙහෙම උදේ හවස ඉස්පිරිතාලෙට යනකොට අර මිනිස්සයත් නිදවනවා පේනකොට නැරෙන්නේ නැහැ ජීවත් වෙන්නේ නැහැ කියලා දකිනකොට අවංකව අපට මොකක් හිතේද? අනේ දීර්ඝාසන වන්න ඕන කියලා හිතෙනවද? දැන්වත් නික්ම යන්නේ කොහොමදයි කියලා හිතෙනවා. බොහෝ විට අපට හිතෙන්නේ දැන්වත් විඥානය හොඳයි තවත් විඳවන්න. එතකොට වෛද්‍යවරයා කිව්වොත් දැන් මේ මැෂින් එක තියලා වැඩක් නැහැ මේක ගලවන්න. ගලවපු ගමන් ඉවරයි. දැන් ඉමතු මරණයක් සිද්ධ වුණාම අර වාහනයට හැප්පිලා ඉවලෙම මරුණාම අපි කොච්චර අඬාවලා දෙනවද? දැනුත් ඒ වගේ අඬාවලා තෙයිද? එහෙම නැත්නම් ඔය තරමින්වත් නික්ම ගියේ එක සාන්තියක් කියලා හිත සැහැල්ලු කරගන්න. බොහෝ විට දෙවනිකා. දැන් මොන මාස තුනකට කලින් අච්චර ආදරෙන් සෙනෙහසින් Tamange කියලා හිතපු කෙනා ඉවලේ කරුණා නම් අපි අඬවලපෙනවා. මෙහෙම දුක් විඳව කරනකොට අපිට දුක නැද්ද? ඒ ආදරේ නැද්ද? ඒ නෑදෑකම නැද්ද? ඒ සෙනෙහස නැද්ද? මොකක්ද වෙලා තියෙන්නේ? මාස 3කට කලින් සිද්ධ වුණත් මරණය මාස 3කට පස්සේ දුක් විඳලා මැරුණත් මරණය නමුත් මාස 3කට කලින් සැනකින් මැරෙනකොට අපි සූදානම් නැහැ ඒක පිළිගන්න. ඒකට එකඟ වෙන්න ලෑස්ති නැහැ. ඉතින් කොහොමද වෙන්නේ? අපි මෙච්චර පින්කම් කරනවා, අපි මෙච්චර හොඳ වැඩ කරනවා, අපි මෙච්චර අහිංසකව ජීවත් වෙනවා. අපි කාටවත් කරදරයක් කරන්නේ නැහැ. මෙච්චර අපරාධ කරන මිනිස්සු යසාගෙන ජීවත් වෙනවා. හොඳින් ඉන්න මිනිස්සුන්ට ඒ ආශ නැත්තේ. අපරාධේ කලින් දැනගත්තා නම් මේක කරන්න තිබුණා. heart attack කියලා දන්නේ නැහැ. දන්නවනම් ස්පිරිතාලට ගෙනියන්න තිබ්බා. අපේමයි වැරද්ද. දැන් ඔය විදිහට අර කරන්න බැරි වෙච්ච දහසක් ධාති ගැන කල්පනා කර කර අර මියගිය පුද්ගලයාගේ ಗುಣ සිහි කරනවා කියලා ආයෙ අපි මොකද්දද වැටෙන්නේ ශෝකයට. නෑ ඔය ගැන හිතන්න එපා කිව්වොත් හිතන්න තු කොහොමද නම් මේ මිනිස්සු අපිට කරලා මෙච්චර මොනින් ජීවත් වුණා සත්පුරුෂයෙක් නේ ගුණවතෙක්. ඉතින් මැරිච්ච ගමන් අපිට අමතක කරන්න කරනවා. දැන් ಗುಣ සිහි කරනවා කියලා ආයන්නේ මොකේදද? ශෝකය. අනේ නාමතුනේ අපිට මේක කරගන්න දෙන්නුනානේ කියලා ආයෙත් යන්නේ මොකේදද? ශෝකය. ශෝකය කියන්නේ මොකද්ද? පටිඝ සංපයුක්ත සිත. ද්වේෂ මූලික සිත. මොකද්ද පටිඝය මොකද්ද ද්වේෂය? යමක් සිද්ධ වෙනවා ඒකට මම කැමති නෑ. ඒකත් එක්ක මනසින් ගැටෙනවා. ඒකට තමයි ද්වේෂය කියන්නේ. ද්වේෂයේ එක්තරා ස්වરૂපයක් තමයි ශෝකය. එයිද අපි ශෝක වෙන්නේ සැමියා මැරුණා, පියා මැරුණා, ඥාතියා මැරුණා මම ඒකට කැමති නැහැ. මම ඒක පිළිගන්න ලෑස්ති නැහැ. දැන් මනස විවිධ ස්වરૂපේ අරගල කර කර අර සිද්ධිය ප්‍රතික්ෂේප කරනවා ඒ ප්‍රතික්ෂේප කිරීමේ අරගලයෙන් ඇතිවන කම්පණය තමයි ශෝකය හැටියට හඳාගැලපීම හැටියට තෝරනවා ඒක මරණයේ ප්‍රශ්නයක් නෙවෙයි මරණය පිළිබඳව සිතන ආකාරයේ ප්‍රශ්නය දැන් අර තුන් මාසයක් දුක් විඳ විඳ ඉඳලා කරනහම ඇයි අපිට එහෙම අමාරුවක් නැත්තේ එතකොට අපි දන්නවා දැන් මාස 3ක් මොළේ අපේ හිත හදාගෙන තියෙනවා කොහොමද දැන් ආයෙ නැගිටින්නේ නැහැ නැගිට්ටත් වැඩක් නැහැ ආයෙ දෙපයි හිටගන්නේ නැහැ දුක් විඳිනවා විතරයි මෙහෙම දුක් විඳිනවට වැඩිය හොඳයි නික්මයන් එතකොට ඒතනත්තාගේ නික්මයාම අපේ මනසෙන් අපි ඒක පිළිගන්න දැන් සූදානම් සූදානම් වුණාට පස්සේ ගියාම අපිට කිසිදු ප්‍රශ්නයක් ඉතින් ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මරණ ධම්මෝ මේ මරණ අනතීතෝති අභින්නම් පච්චවේකිත මම අනිත් අය නැරෙනවා කියන බව මේ යථාර්ථය නැවත නැවත හිතලා හරියට ඒකට ඔරොත්තු දෙන්න හිත හදාගෙන තියෙනවා නම් සැනකින් මරුණා යථාර්ථය දකින්න පුළුවන් දුක් විඳලා මරුණා යථාර්ථය දකින්න පුළුවන් ඇයි මේ ලෝක ධර්මතාවය පිළිගන්න ඒකට ඔරොත්තු දෙන්න අපේ සිත පුරුදු කරන නිසා ඉතින් අවුරුදු 10ක් අනිත් අයට බල කිව්වා මලකෙවල් වල ගිහින් තිබුණා තමන්ගේ ඥාතීන් මිය ගිහිල්ලා ශෝක වෙනාගේ හිත හදන්න මම දක්ෂ වුණා මරණානුසතිය වඩලා තිබුණා මලමිනි අතින් කපලා බලලා තිබුණා වුණා ලොකු හාමුදුරුව අපවත් වෙච්ච දවසේ ඒ බඳු කම්පනයක් ඇති වුණේ ඇයි මරණය කියන එක කමල ස්වરૂපයෙන් ආවත් මේ මරණයයි කියලා පිළිගන්න මට්ටමට හිත සකස් වෙලා නැති. ඒකට අපි ලැජ්ජ වෙලා හරියන්නේ නැහැ. ඒක තමයි අපේ ඇත්ත. අපේ ප්‍රകൃතිය. ඊට පස්සේ එතන ඉඳන් තමන්ගේ දුර්වලකම හදාගන්න පුරුදු වෙනවා. ඒක නිකන් වහලා මම හාමුදුරුවෝ මට නම් ශෝකයක් වෙන්නේ කියලා ඒක වහලා හරියන්නේ නැහැ. ඇත්ත පිළිගන්නට ඕන ආවම මගේ මනස දුර්වල වුණා. මම කොච්චරකට බණ කිව්වා වුණත් ඒ ධර්මයේ පිළිපදා සිටින්න මට බැරි වුණා. ඒක තේරුම් ගත්තට පස්සේ අපට පුළුවන් ඒකට ඔරොත්තු දෙන්න මනස පුහුණු කරන්නේ කොහොමද? ඉතින් ඒ පුහුණුව මට උදා වුණා අපේ පියාණන්ගේ අභාවයේදී. එතුමන්ට උදව් කරන්නට ඒ වගේම අපට සැහැල්ලුවෙන් ඒ අවස්ථාවට මුහුණ දෙන්න. යම් උත්සාහ කරනවා නම් අවුරුදු 100ක් ජීවත් වෙනවද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ එක දවසක් ජීවත් වුණා. ඒ දවස තුල අපිට පුළුවන් මේ ඇසූ ධර්මය, සිතූ ධර්මය ප්‍රායෝගිකව පුහුණු කරන්න වෑයම් කරන්න. කොහොමද පුහුණු කරන්නේ? දුර්ගුණ මතුවෙනකොට ඒක ලෝකේ වැරද්දක් නෙමෙයි. මම සිතන, මම දකින ආකාරයේ දෝෂයයි කියන බව තේරුම් අරගෙන දුර්ගුණය දුරු කරගන්න. යහගුණයන් අවශ්‍ය කරන අවදි කරගන්න බැරි නම් ඒක ලෝක ප්‍රශ්නයක් නෙමෙයි. මම සසරේ පුහුණු කරලා නැති භවයේ දෝෂයයි. නම් මේ භවයේවත් මම ඒක මතු කරගන්න පුහුණු කරන්න නෑයක් කරන්න. යම් ලෝක ධර්මතාවයක් මතු වෙනකොට ඒකට ඔරොත්තු දෙන්න බැරි නම් ඒක ලෝක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට ඔරොත්තු දෙන්න මගේ සිත පුහුණු කරලා නැති දෝෂයයි කියන බව දැනගෙන දුර්ගුණ දුරු කරන්න, යහගුණ අවදි කරන්න, ලෝක ධර්මතාවයන්ට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරනවා නම් ධර්මය ඇසීමෙන් සුතමේ ඥානයක් සිතීමේ චින්තාමය ඥානයක් ඔය විදිහට පුහුණු කිරීමෙන් භාවනාමය ඥානයක් තුළින් අපි ධර්මය දකින කෙනෙක් බවට ධර්මය පුහුණු කරන කෙනෙක් බවට පත් ඒකට නිශ්චිත කාලයක් නැහැ. දැන් සමහරව මේ කාරණා ඇහෙනකොට අහනකොට සමහරවට පසුතැවීමක් ඇති වෙනවා අනේ ඉතින් අපි ඒ කාලේ මේවා දැනගෙන හිටියේ නෑ. ඒ කාලේ දන්නවා නම් අපි ගොඩාක් මේවා ප්‍රයෝජන ගන්නවා. දැන් ඉතින් බලපෑයි ගොඩපෑයි දැන් ඉතින් අපිට මුකුත් කරගන්න බෑ. භාවනාවක් කරන්න බෑ. පන්සලකට යන්න බෑ. සිල් ගන්න. එහෙම තැවෙන්න ඕන නෑ. මැරෙන මොහොතත් ඇති ධර්මය තේරෙන්නේ. අපේ තාත්තා මියගිය පිළිකාරෝගයක්. තාත්තා වුණු 9ක් විතර පන්සලේ නැවතිලා හම්බුන උපස්ථාන කරමින් හිටියේ අන්තිමට තුනට එකක් කොහොමයි කියලා හිටියා. ඉතින් ඒකට තෙල් මෙහෙම ගගා හිටියා. ඒවා බලලා එක්ස්රේ එකක් අරගෙන බලනකොට වෛද්‍යවරු කිව්වා පිළිකාව සම්පූර්ණයෙන්ම අත්මාවේ පෙනහළු වල බඩවැල් වල හැම තැනම පැතිරිලා. දැන් ආ තේරන්න බෑ. පුළුවන් හැටියට ගෙදරවන් ගිහිල්ලා කන්න බොන්න දීලා තියාගන්න උපරිම මාස තුනක් ඉඳී ඉතහා ඉන්නේ නැහැ. දැන් මට තිබිච්ච ලොකම ප්‍රශ්නේ තාත්තා මේ යන්නේ කියන්නේ තාත්තා පොඩි දෙයක්වත් දරා ගන්න සූදානම් වෙන්නේ තාත්තට හෙදිරි සම්මක් ඇදුනොත් එහෙම එල්ලෙන් නැකන් කෙදිරි ගාම අනිත් අයටවත් නිදා ගන්න. එහෙම තමයි තාත්තා කියන්නේ. පොඩි දෙයින් හරිම සංවේදී චරිතයක්. පොඩි දෙයක්වත් දරා ගන්න සූදානම්. ඉතින් මට ඇතිවෙච්ච ගැටලුව තමයි උණක් කෙදිරිස්සාවක් දරා ගන්න ලෑස්ති නැති කෙනා පිළිගන්න බැරනවා කිව්වම දැන් මේක කොහොමද දරාගන්නේ? ඉතින් ඇත්තටම දැන් සමහරුන්ට මතුවෙන පීඩා එච්චර වේදනාකාරී නෑ. තමන් කන්න බොන්න බැරි වුණා ටිකෙන් ටික ෂය වෙලා විනාශ වෙනවා. හැබැයි සමහර පිළිකා තියෙනවා අතිශය වේදනාකාරී. තාත්තගේ කර්ම ශක්තිය වෙන්නේ නැති තාත්තට මතුවලා තිබිච්ච පිළිකාව පුදුම පීඩාවක් රෑ දවල් තාත්තා කෑ ගහයි. ඒ වේදනාව. ඉතින් වේදනාව අඩු කරන්න කියලා අපි පිළිකාරව වලින් එන්නක් රුපියල් 25000යි 30000යි කියලා ගෙනල්ලා එන්නක් කළා ඊට පස්සේ එමලේ ඉඳන් වමන යනවා බඩේදී යනවා අර වේදනාව වගේ දෙතුන් ගුණයක් පීඩා එක දවසක් තාත්තට එක රැයක් එළි වෙනකොට 25 සතාවක් බඩේදී දරුවෝ නම දෙනෙක් අපි මම පවුලේ බාලම හැබැයි ඒ දරුවෝ අනිත් 8 දෙනාම හිටියත් අම්මා තමයි ළඟ ඉඳගෙන අර 25 වතාවම වතුර උණු කර කර සෝදමින් ඇඳුම් මාරු කරමින් ඒ උපස්ථාන දරුවෝ සියලු දෙනා සැලකුවා. නමුත් අම්මා තමන්ගේ වගකීම සෙනෙහසින් ඒ යුතුයකම් ටික සිදු එතකොට මෙහෙම කටයුතු කරද්දී මම පිටින් පිට ගිහිල්ලා මම තාත්තට කිව්වා තාත්තේ ටිකක් ධර්මයේ සීකරන්න. කොහොම කිව්වත් තාත්තට ධර්මයේ සීකරන්න මොකක්වත් ඔළුවට එන්නේ අර වේදනාවෙන් කෑ ගහනවා පීඩාව. මම බුද්ධ රූපයක් දිත්තේ එළවලු මම මේක දිහා බලාගෙන බුදු ගුණ සිහි කරා. එච්චර හිතන්න බැරි නම් සම්පපාපස්ස ධාතාව නැවත නැවත කියන්නේ. ඒකකටවත් තාත්තා කන් දුන්නේ නැහැ. අන්තිමට ටික කාලයක් යනකොට මාසයක් විතර යනකොට තුනටියෙන් පල්ලෙහා පණ නැති වෙලා තාත්තට නැගිට ගන්න බැරි. මේ தත්ත්වයේ උදතුනාට පස්සේ දවසක් මමයි අපේ තව ආමතුන් මම ගියාම තාත්තා පින් අල්ලගෙන අඬන්න පටන් ගත්තා හාමුදුරනේ මේ තමයි මගේ අවසානය. මේ රෝගය සුව කරන්න බෑ. දැන් මේකෙන් තමයි මම මැරෙන්නේ. මේ තමයි මගේ අවසානය කියලා තාත්තා අඬන්න පටන් මම එතනදී තාත්තගෙන් එනවා තාත්තේ මේකෙන් මං තාත්තා මැරෙන්නේ මේක නම් අවසානය දැන් අඬලා මොකද්ද කරන්න පුළුවන් අඬලා කරගන්න පුළුවන් එකම දේ හිත මතක් කරගෙන මැරිලා ගිහින් දුගතිය උපදින එක ඒ නිසා හිතටවත් කරගත්තයි කියලා පිළියමක් නැහැ. කයට ලෙඩේ තියනවා නම් අපි ඒකට ප්‍රතිකාර කරමු. ඒක සුව වුණොත් එහෙමයි බැරි වුණොත් දාලා යන්න වෙනවා. කය දාලා ගියොත් ඒක මේ ජීවිතේට විතරයි. කය රෝගය මේ භවයෙන් ඉවර වෙනවා. හැබැයි හිතනවත් කරගත්තොත් ඒක සසරටම යනවා. ඊළඟ භවයක් දුගතිය. නිසා එකක් නරකුණා කියලා අපි අනිකක් විනාශ කරගන්න ඕන නැහැ. නිසා කයට ප්‍රතිකාර කරමු හැබැයි හිත රැකගන්න එන දේට වරුදුද ඒ නිසා වේදනාව ගැන හිත හිතා ඉන්න නැතුව සබ්බපාපස්ස ගන්නවා මෙනෙහි කරන්න කියන මම තාත්තට තාත්තට වෙන කිසිදු විකල්පයක් නැති නිසා තාත්තා අන්තිමට සබ්බපාපස්ස ගන්නවා කියන්න ඒක කියන්න පටන් ගත්තාට පස්සේ තාත්තට දැනෙන්න ගත්තා වේදනාව ටික ටික අඩු වෙනවා දැන් කොහොමද වේදනාව අඩු වෙන්නේ ලෙඩේ හොඳ වෙලා නෙමෙයි අපට වේදනාව දැනෙන්නේ ඒ කාරණේ ගැන වැඩිපුර අවධානය යොමු කරලා. ඒකෙන් අවධානය වෙන් කරලා වෙනත් කරුණකට යොමු කරනකොට වේදනාව දැනෙන ගතියන්නේ. ඒකෙන් ඒ සහනය ලැබුණට පස්සේ තාත්තා නැවත නැවත හැමතිස්සෙම සම්බවවස්ස ගන්නවා කියන්නේ. මේ අවස්ථාව උදව් කරගෙන මම තාත්තට ටික ටික ජීවිතය ගැන කරුණු කියනවා. එහෙම කියා දෙනකොට දවසක් තාත්තා අර බුද්ධ රූපේ පැත්තට හැරිලා දෑතම එකතු කරලා වැඳලා කිව්වා බුදුහාමුදුරුවෝ මේ තරම් ජීවිතය ගැන ගැඹුරු දේවල් කොහොම වටහා ගත්තද දන්නේ මං හිතනවා එදා තමයි තාත්තා හරියටම බුදුන් සරණ ගියා. ඇයි යෝ ධම්මං පස්සති සෝමං පස්සති යමෙක් ධර්මයේ දකින්නවා නම් ඒ තරත්ත තමයි බුදුන් දකින්නේ. බුදුහාමුදුරුවෝ මේ ජීවිතය ගැන මේ තරම් සියුම් ගැඹුරු කරුණු වටහා ගන්න උපහාසකේ ඥානය කෙබඳුද? අන්න බුදුහාමුදුරුවෝ ගැන හැබැයි ශ්‍රද්ධාව නුවණින් ඇති වෙන ආකාරය. ඒ මම එතනදී කියවා තාත්තේ බුදුහාමුදුරුවෝ මේවා වටහා ගත්තේ ගහක් යටට වෙලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉඳලා නෙමෙයි. අපි වගේ ඉපදිලා, ලෙඩ වෙලා, මැරිලා අත්දැකීම් තුලින් බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා ජීවිතය දුක් සහිතයි. ඒ අවබෝධය ලෝකෙට දේශනා කරේ. ඒ නිසා තාත්තනත් මේ අවබෝධ කරන්න සුදුසු කාලය. වෙනම තාත්තා බණහනකොට හොඳට දික්තියට හේතු වෙනවා හොඳට පුඩුවක වාඩි වෙලා බණ ටික අහගෙන ඉන්නවා එතකොට ඉතින් දුක්ඛ සත්‍ය ගැන කියනවා ඉපදීම දුකයි ලැබීම දුකයි වයසට යාම දුකයි මරණය දුකයි මේවා කියනකොට හාමුදුරුවෝ අද නම් හොඳ බණක් කිව්වා. අනේ සාදු සාදු මට මේ ධර්මය මේ ගෞතම බුද්ධ ධාතනේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ බණ අහනවා. දැන් ඉතින් ලෙඩ වෙනකොට ලෙඩ වෙනකොට ඒක ප්‍රතික්ෂේප බණ අහනකොට දුක්ඛ සත්‍ය ගැන අනේ මටත් මේ ධහම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒතර අවබෝධ කරන්නේ මොනවද? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය මොකද්ද? දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද? ඉපදීම දුකයි, වැඩවීම දුකයි, වාසගත වීම දුකයි, මරණය දුකයි, ප්‍රියන්ගේ වෙන්වීම දුකයි, අප්‍රියන්ව හමු වීම දුකයි, බලාපොරොත්තු කඩවීම දුකයි. දැන් මේවා ගැන කියන්නකොට අපි සාදු සාදු අනේ මටත් ඒක අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවබෝධ වෙන්න පැමිණෙනකොට අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් කවද්ද අපි ධර්මය අවබෝධ කරන්නේ? මම තාත්තට කිව්වා තාත්තේ තාත්තා බණ මඩුවේදී බණ ඇහුවා. හැබැයි ඒ වෙලාවේ අහනකොට තාත්තා ලෙඩින් නෙමෙයි හිටියේ. එතකොට මැරෙන්න කික් වෙලා නෙමෙයි හිටියේ. එතකොට අහනවා විතරයි අත්දැකීම නැහැ. දැන් තාත්තට අත්දැකීම තියෙනවා. දැන් බණ සිහි වෙන්නේ නැහැ. අන්න අපට සිද්ධ වෙන දෝෂය. අත්දැකීම ලැබෙනකොට ධර්මය තීවෙන්නේ ධර්මය තීකනකොට අත්දැකීම නැහැ. ඒ නිසා මම තාත්තට කියලා දුන්නා තාත්තේ ධර්ම අවබෝධ කරගන්න සුදුසුම වෙලාව තමයි අත්දැකීම ලැබෙන මොහොතේ ඒ ධර්ම සිහි කරන්නේ. එතකොට තමයි ධර්ම තුලින් ජීවිතය දකින්න පුළුවන් වෙන්නේ ජීවිතය තුලින් ධර්මය දකින්න පුළුවන්. එතකොටයි මේ දෙක එකතැනක හමු වෙන්නේ. අපි කරන්නේ මොකද්ද? ජීවිතේ එක පැත්තකින් ධර්ම එක පැත්තකින් රේල් පාරේ තීන්දුව දෙක වගේ දෙපැත්තෙන් දෙකම යනවා කවදාවත් හම්බ වෙන්නේ. ඇයි ජීවිතේ තුලින් ධර්ම දකින්න, ධර්ම තුලින් ජීවිතේ දකින්න. ධර්මයෙන් පුහුණු කරනවා කියන එක නිකන් වෙනම වැඩක්. ඒක මේ තියන වැඩ නවත්තලා, ගෙවල් දොරවල් වලින් අයින් වෙලා, කැලේට ගිහින්ලා, කකුල් නමාගෙන, කොමු කෙලින් තියාගෙන අන්නේම වෙනම අච්චුවක්. එහෙම අච්චුවක් කර ගන්නා තාක්කල් අපි ජීවිතය තුලින් ධර්ම දකින්නේ ධර්ම තුලින් ජීවිතය දකින්නේ. ඒ සමම තාත්තට කියලා දුන්නා තාත්තේ බුදුහාමුදුරුවෝ මේ ධර්මය අවබෝධ කළේ සැබවින්ම අත්දැකීම් තුලින්. ඒ නිසා දැන් තාත්තට අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් වයසට ගිහිල්ලා ලෙඩ වෙලා දැන් මරණය පෙරිපෙරි ඉන්නේ ප්‍රියයන්ගේ වෙන්වීම, අප්‍රිය අරමුණු සමග මුසු වීම, බලාපොරොත්තු කඩවීම දැන් ඔක්කොම මේ වේද මානෙට ඇවිල්ලා අත්දැකීම් වශයෙන් ඇවිල්ලා දැන් තමයි තාත්තට ඒ ධර්ම ප්‍රායෝගිකව අවබෝධ කරගන්න සුදුසුම වෙලා. ඒ නිසා භෝගී තත්ත්වයක් එක්කලා ගැටෙමින් ඉන්න නැතිව හිත සැහැල්ලු කරගෙන ධර්මා ධම සිහි කරා. එතකොට තමයි ජීවිතේ ඇත්ත වෙන්නේ. පස්සේ මට හිතා ගන්නවත් බැරි විදිහට තාත්තගේ චරිතය වෙනස් වුණා බොහොම ටික දවසක් ඇතුළත අන්තිමට තාත්තා කිව්වා "හාමුදුරනේ මට හිතෙනවා මේ අසනීප හැදිච්ච එක හොඳයි කියලා." මම හොඳට මෙච්චර දවසක් කෑ ගහගෙන කියලා දැන් මොකද තාත්තට එහෙම හිතෙන්නේ. ඒතකොට තාත්තා කියනවා නෑ හම්බුනේ මේ අසනීපේ නොහැදුනා නම් මං ජීවිතේ ගැන කවදාවත් මේ තරම් ගැඹුරින් දකින්න උත්සාහ කරන්නේ නෑ. දැන් මට නැවමත් කමක් නෑ ජීවත් වුණත් කමක් නෑ මම මොන දෙයකට සූදානම්. ඒතන්දී මම තාත්තගෙන් කෙලින්ම අහුවා තාත්තා මැරෙන්න සූදානම් නම් බැරිලා කොහෙද යන්න බලාපොරොත්තු. දැන් කෙලින්ම ඍජුව මරණය ගැන කතා කරන්න පුළුවන් මට්ටමට තාත්තා මෙහෙම කරුවා. තාත්තා මැරිලා කොහෙද යන්න බලාපොරොත්තු. එතකොට තාත්තා කිව්වා දෙව්ලොව යන්න අදහසක් නැහැ මනුලොවටයි යන්න බලාපොරොත්තු. මනෝ මනෝ වෙනවා නම් හොඳ කුසලයක් සිහි කර ගන්නවා. සත්පුරුෂ භෞතිය ලබන්න ඕන, කල්යාණ මිත්‍ර ඇසුරක් ලබන්න ඕන, අංග විකල මන්ද බුද්ධික නොවේ නිරෝගී කයක් ලබන්න ඕන, සුදුසු ප්‍රදේශයක උපදින්න ඕන. ඒ සඳහා හොඳ ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් සිහි කර ගන්නවා. තාත්තා මොකක්ද මරණකොට සිහි කරන කුසලය? එතකොට තාත්තා කිව්වා මගේ දරුවේ මම සාසනයට පූජා කරලා තියෙනවා. මම අවුරුදු 9ක් විතර ආනන්දරුවට පන්සලේ ඉඳලා උපස්ථාන කරා. මම ඒක සිහි කරනවා දැනනවා. මං වයනම් අන්න හරියි. ගොඩක් දේවල් සිහි කරන්න යන්න එපා. ඕක විතරක් සිහි කරන්න. ඕකම නැවත නැවත සිහි කර කර ඉන්න. මොකද නැරෙන මොහොත ඒක ආරම්භමයිනේ ගන්න පුළුවන් ගොඩක් જાති ගන්න බෑ. එතකොට තාත්තත් කිව්වා ඔය ගොඩක් සිහි කරන්න කියලා ගොඩක් ගොඩ බදාගත්තා වගේ එකක් ගන්න නැතුව ඒ නිසා මම මේක විතරක් සිහි කරන්නේ. එතරම් සිහි කල්පනාවෙන් තාත්තා අවසාන කාලේ අර මාරාන්තික රෝගය අරතරම් පීඩාකාරී රෝගේ එහෙමම තිබියදී තාත්තා දින කිහිපයකින් මිය ගියා. නමුත් ඒ අවසාන මොහොත වෙනකන් ඉතාම සැහැල්ලු කයෙන් සැහැල්ලු සිතෙන් ධර්මයේ සිහි කරමින් සතුටින් ඉඳලා අවසාන මොහොතේ අම්මා සම්බවපසගතව කියනකොට ඒකට හුඟක් දීගෙනයි අවසන් මොහොත හිඳුවේ ඉතාම සැහැල්ලු. ඒ නිසා අපට අවුරුදු 100ක් ජීවත් වෙනවද නැද්ද කියන එක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ එක දවස හරි ඒක මොහොත හරි ජීවිතය කියන්නේ මොකක්ද ධර්ම කියන්නේ මොකක්ද කියලා දැනගන්න වෙනම නෙමෙයි ජීවිතේ තුලින් ධර්ම දකින්න පුළුවන් නම් ධර්ම තුලින් ජීවිතේ විග්‍රහ කොට දකින්නට පුළුවන් නම් අන්න ඒ බඳු මිනිසුන් එක් දිනක් ජීවත් වෙලා මිය ගියත් ඒ ජීවිත අර්ථ සම්පන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ නිසා ඔබ අපේ හැම දෙනාටම ජීවිතේ පැමිණෙන වාසනාවන්ත අවස්ථා විතරක් නෙමෙයි කටුක අවස්ථාන තමයි ධර්මයෙන් දකින්න යෝග්‍ය. හොඳට හිතලා බලන්න. තමන්ගේ ජීවිතේ වැඩිලා තියෙන්නේ මොනවද තුලින්ද කියලා අභියෝග තුලින් ප්‍රශ්න තුලින් අරුණ තුලින් බුදුහාමුදුරේ දේශනා කරන දුක යනෝ ප්‍රඥාව උපදවන මූලය. හැබැයි අපි අඥාන විදියට දුක කෙනෙකුට අනුවණකම මතු කරන්නත් හේතුව දුක තව කෙනෙකුට ප්‍රඥාව මතු කරන්නත් හේතුව කොහොමද දුක අඥානකම මතු කරන්නේ Tamanta දුක් පීඩා මතු වෙනකොට විරිත නිසා තමයි මෙහෙම වුනේ සැමියා නිසා තමයි දරුවා නිසා තමයි අම්මා තාත්තා නිසා දේශපාලනඥ නිසා කොහොම හිතන තාක්කල් අපි ලෝකය සමග ගැටෙන්නේ අඥානකම වර්ධනය කරනවා කුසල් වර්ධනය දුක පීඩාව පැමිණෙනකොට මේ මොකක්ද මේක කොහොමද වෙන්නේ මොකද්ද මේකේ හේතුව මොකද්ද මේකේ ප්‍රත්‍ය මේක වෙනස් කරන්න බැරිද අන්න එහෙම හිතනකොට දුක දුකට හේතුව ඒ නිදීමේ සඳහා මඟ කියන ධර්ම අවබෝධ කරන්න ප්‍රඥාව අවශ්‍යයි දුක නැති එකම කාරණේ අපි තුල කෙලස් වඩවන්නට පුළුවන් අපි තුල ප්‍රඥාව වඩවන්නත් පුළුවන් කොහොමද තීරණය වෙන්නේ අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිහ ඒ සඳහා එක සිද්ධියක් සිහිපත් කරලා ධර්ම දේශනාව නිමා කරන්නම් අපට ජීවිතේ ලැබෙන කටුක අත්දැකීම් තුලින් අපට ධර්මය පුහුණු කරන්න පුළුවන් කියනවා. ප්‍රේමකාන්ත මහානායක හාමුදුරුවෝ අවුරුදු 100ක් ජීවත් වුණා. අවුරුදු 101ට ලබන්න දින 15ක් තියා උන්වහන්සේ අපවත් වෙනවා. රාත්‍රී 8:55ට මම පිළිත් කියමින් ඉන්නකොට උන්වහන්සේ බොහොම කැමති ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහන්නට ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව ආරම්භ කරලා එහි අද කොටසේ තියෙන චක්කෝ උදපාදි ඥාන උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි ඔය කොටස කියාගෙන යද්දී තමයි මහන්සියක පාඩ අපවතු. එතකොට උන්වහන්සේ අවුරුදු 100ක් ජීවත් වුණා අන්තිම අවුරුදු 9 ඇස් දෙකම පේන්නේ. පොඩ්ඩක්වත් පේන්නේ කන් දෙක ක්‍රියාවන්තයි නැහැ. උන්වහන්සේට වැසිකිලි ගැසිකිලියක්ම ඔසවලා තියන්න. දාන ටික බෙදලා මේස උඩින් තියලා අතින් අල්ලලා පෙන්වන්න ඕන මේ බත් මේ අසවල් අසවල් වෙන්නේ. ඒක මොකද උන්වහන්සේ කර්මකට කැමති නෑ. උන්වහන්සේ අතින් අරගෙන වලදන්නේ දැන් මොකුත් වෙන්නේ දැන් උන්වහන්සේට දිවාරාත්‍රි උපස්ථාන කරන්න ළඟම රැඳිලා හිටියේ ජීවන ධම්මානන්ද නායක නමක. උන්වහන්සේ තමයි වර්තමානයේ පොකුණෙට විහාරාදී ප්‍රතිනායකකම. එතකොට නායක හමුදුවන්ට කතා කරනකොට කවුරුත් ළඟ හිටියේ නැතිනම් උන්වහන්සේට නාද කරන්න විදුලි සීනුවක් හයි කරලා තිබුණා. ඒ සීනුවේ බොත්තම නායකයන් කැඩලාම දික්තිය හයි කරලා තිබුණා. සීනුව වයරකින් සම්බන්ධ කරලා සංඝාවාසයේ එළිය හයි කරලා ඒක නායකම්තුරු මොනවාරි වුණාම කතා කරනවා කවුරුත් ළඟ නැත්තම් පොඩි ලී කැල්ලක් දෙනවා ඒකෙන් අර ඇඳ විත්තමට තට්ටු කරනවා ඒත් කවුරුත් නැත්තම් විදුලි සිංහව නාද කරනවා ඒකවල පොඩි පාසල් වත්තක බහිනවා කවුරු හරි ඉක්මනට එනවා දවසක් කිරෝගේ නායකනාමතුරු උදාහරණයට බණකට යන්න ඕන වෙලා පොඩි හාමුදුරුවන්කට කතා කරලා කියලා තියෙනවා මම ධර්ම දේශනාවකට යනවා මං ගිහිල්ලා එනකම් පොඩ්ඩක් නායක හාමුදුරුවෝ ගැන බලන්න මොනවා හරි අවස්ථාවක් තිබුණා ඉතින් පොඩි ආම නායකහරු ළඟට වෙලා හිටියද නායකහරු නිකම්ම මල හදක් වගේ කොහොමද ඇඳේ ඉන්නවා යන්නේ මොකක්වත් නැහැ. පැය ගානකින් මොනවා හරි කතා කරලා ඉඳන්නේ නැහැ. ඉතින් පොඩි ආමතුරු බලන්න හිටිය කිය මොකුත් අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේ එළියට ගියා. දැන් උන්වහන්සේ එළියට ගිය අතරේ කරන්ට් එක නැති විදුලිය ඇනෙනවා. දැන් නායක හමුරට වතුර ටිකක් ඕන වෙලා නායක හමුරු කතා කරලා දෙනවා කෝ කවුද ළඟ ඉන්නේ මට වතුර ටිකක් දෙන්න. කවුරුත් ආවේ නැහැ. ඊට පස්සේ අර පුංචි ලී කෑල්ල අරගෙන ඇඳේ වික්තමට තට්ටු කළා ටික වෙලාවක් ඒ කවුරුත් ආවේ. පස්සේ නායක හඳුරන විදුලි සීනුවේ බොත්තම එදුවා විදුලි සීනුව නාදෙන්න කාට හරි එන්න ඒ කවුරුත් ආවේ. දෙවෙනි පාරක් සීනුව නාද කළා තුන්වෙනි පාරක් සීනුව නාද කළා කිසි කෙනෙක් ආවේ. පැයකට විතර පස්සේ ධම්මානන්ද හඳුරෝ ධර්ම දේශනාව ඉවර කරලා ඇවිත් තියෙනවා ආවට පස්සේ නැවත විදුලිය ආවා ඊට පස්සේ උන්වහන්සේ නායක හඳුනාගට ඇවි කියනවා නායකාරයන් මම මේ බණකට ගිහිල්ලා හිටිය දැන් ගියාවේ මෙච්චරලා මේ කරන්ට් එක තිබිලා නැහැ දැන්නේ ආවේ කියලා කියනවා. එතකොට නායක හඳුනා කිව්වලු ධම්මානන්ද මම දන්නේ නැහැ කරන්ට් එක නැහැ කියලා මට වතුර ටිකක් ඕන වෙලා මම කතා කළා කවුරුත් ආවේ නැහැ. මම ඇදහිත්තමට තට්ටු කළා ඒත් කිසි කෙනෙක් ආවේ මම තුන් පාරක් බෙල්ල එක ගැහුවා කිසි කෙනෙක් ආවේ දැන් මම දන්නවා බෙල්ල එක ගැහුවට වැදිලා නැහැ කියලා ඒ කරන්ට් එක තිබුණ නැත්නම් වදින් නැහැ මේක විදුලියෙන් වැඩ කරන්නේ. හැබැයි ඒ වෙලාවෙම උන්වහන්සේ දන්නේ නැහැ විදුලිය නැහැ මේක වැදුනේ නැහැ කියලා. මොකද ඇස් පේන්නේ නැති නිසා ආලෝකය පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැති නිසා බෙල්ලට වැදුනද නැද්ද කියලා ඇහෙන්නේ. දැන් උන්වහන්සේ හිතුවේ මොකද්ද? මම කතා කරලා කවුරුත් ආවේ නැහැ, තට්ටු කරලා කවුරුත් ආවේ නැහැ, සීනුව තුම්පාරක් ගැහුවා ඒ කිසි කෙනෙක් ආවේ නැහැ. දැන් අපි වගේ කෙනෙකුට නම් මොකද වෙන්නේ? දැන් ඉතින් කෝපයෙන් ගිනි ගන්න හොඳටම ඇතිලා. ඇයි? අනිත් වෙලාවක වැල වැටිගෙන මොහොන්දේ දිගු කලක් වැඩෙන්න ඕන කියලා ඇවිදින් කියනවා. වතුර ටිකක් ඕන වුණාම මොකෙක්වත් ළඟට එන්නේ කියලා ගැටෙන්න ඕන තමයි. අපි දැකලා තියෙනවා වයසට යනකොට ගිහියෝ විතරක් නෙමෙයි පැවිද්දෝ. සමහර ගිහි අය අපි දැකලා තියෙනවා වයස්ගත වුණාම මුත්‍රා කරන්න ඕන කියනකොටම වාදනය කරනවා නම් මුත්‍රා කරන්න හිම ඇදේ. නැති ගෙලියන්න ඕන කියනකොට උසලත් ඉඳනකම් මල පහ කරලා අතින් අරගෙන දික්තිවල උලනවා. අනිත් අයට විත්තන්න පලිකන්න. ඇයි මේ ඇස්පිරින් නැති වෙනකොට කාමයෙන් නැති වෙනකොට දුර්වල වෙනකොට ඒ අය හිතන්නේ අපි කියනකොටම අනිත් අය වැඩ කරන්න ඕන. අනිත් අයටත් වැඩ තියෙනවා ඒව මොකුත් අදාළ නැහැ. හැමෝම නිකන් මගේ ගැන බලාගෙන ඉන්න ඕනේ සීරුවේ මම කතා කරනකොට නෙමෙයි. අනිත් ඒවා ඒක තමයි මේ දුර්වල වෙනකොට වයස්ගත වෙනකොට ඇස් පේන්නේ නැති වෙනකොට කන් ඇහෙන්නේ නැතුව ඒක හොඳ නෑ එහෙම ඒ ඒ ඒ මට්ටමටපත් වීම සුදුසුයි කියනවා නෙමෙයි. නමුත් සමහරව එහෙමයි. හැබැයි නායක හමුදුවේ මේ සිද්ධිය මොකද්ද ගත්තේ? උන්වහන්සේ කොපොමනේ නෑ. උන්වහන්සේ එතනින් කල්පනා කරනවා මේ කලේ බුදු හාමුදුරුවෝ දේශනා කළ අනාත්ම ධර්මය. ඇයි? අනාත්මයි කියන්නේ මොකද්ද? ආත්ම වශයෙන් ගත යුත්තක් නැහැ. මම කියලා කෙනෙක් නැහැ. මම කියලා කෙනෙක් නැත්නම් මගේ කියලා මට ඕන විදිහට කිසිවක් වැඩ කරන්න. දැන් මගේ ඇස් දෙක මට ඕන විදිහට නැහැ. ඒකනේ පේන්නත් මගේ කන් දෙක මට ඕන විදිහට නැහැ. ඒ නිසා නැහෙන්නත් මගේ අතපය මට ඕන විදිහට වාරු නැහැ. වාරු තිබුණා නම් නැගිලා වතුරේ කරගෙන වළඳනවනේ. මගේ පංචස්කන්ධය මට ඕන හැටියට නැතිනම් මං කතා කරපු ගමන් වෙන කෙනෙකුගේ පංචස්කන්ධයක් මට ඕන විදිහට වැඩ කර යුතුයි කියලා මං කොහොමද හිතන්නේ මේක නේද බුදුහාමුදුරුවෝ දේශනා කළ අනාත්ම ධර්මය කියලා උන්වහන්සේ එතෙන් පටන් අනාත්මය පිළිබඳ ගැඹුරු විදර්ශනාව දෙනවා. අන්න දුක පීඩාව හැමුවේ ධර්මයේ දකින්න ආකාරය. තමන්ට මතුවෙන දුක යමක් සිද්ධ වුනේ කඩා වැටීමම මරණයටපත් වීමම එතන තමයි අනිත්‍ය දකින්න සුදුසු තැන. Tamange කැමැත්ත ගන්නව පවතින්නේ නැතිනම් හටගත් සැලින් නිරුද්ධ වෙනවා ඉපදෙමින් බිඳින් දෙකෙන් පෙළෙනවා නම් එතන තමයි දුක්ඛය දකින්න සුදුසු තැන. මගේ රුචිකත්වයට අනුව පාලනය කරන්න බැරි නම් එතන තමයි අනාත්මය දකින්න සුදුසු තැන. නමුත් අපි අනාත්මය පිළිබඳ ධර්ම දේශනාව අහනකොට සාදු සාදු මටත් ඒක අවබෝධ වේවා කියලා කියනවා. බිරිඳ, සැමියා, දරුවා, Tamanගේ කය Tamanට ඕන විදිහට පවතින්න තියෙනකොට අපි ඒකත් එක්ක ගැටෙනවා. දහම අහද්දී සාධුකාර දුන්නට දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දී ඒක සිහිනුවණින් දකින්නට බැරි නම් ඒබඳු කෙනා වසර 100ක් ජීවත් වුණත් ධර්ම දකින්නට සමත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවුරුදු 100ක් ජීවත් වීමෙන් නෙමෙයි ජීවිතයක අරුත තීරණය වෙන්නේ. එක දවසක් ජීවත් වෙලා මිය ගියත් කමන්නේ. ඒ ගත කරන ජීවිතය ඔය විදිහට ධර්ම දකින්න, ධර්ම දකින්න නම් මුලින්ම සුතමේ ඥාන ඒ ධම් කරුණු අහලා තියෙන්නට ඕන බෞද්ධ හැටියට අපි ඕන තරම් දහම් කරුණු අහලා තියෙනවා. දෙවෙනි පියවර තමයි චින්තාමය ඥානය. ධර්මයේ මූලික સિદ્ધාන්ත ඇසුරු කරමින් මේ ධර්මය ගැන සිතලා තේරුම් ගන්නට ඕන. තුන්වෙනි පියවර තමයි භාවනාමය ඥානය. භාවනා කියන්නේ ඉඳගෙන ඉන්න ඕන කියන එක නෙමෙයි. සිත පුහුණු කිරීමේ වැඩ පිළිවෙල. සිත පුහුණු කරන වැඩ තුනක් කරන්න ඕනේ. දුර්ගුණ මත වෙනකොට හඳුනාගෙන හේතුප්‍රත්‍ය හඳුනාගෙන වහා දුරු කිරීම, යහගුණ අවශ්‍ය තැන අවදි කර ගැනීම, ලෝක ධර්ම හමුවේ ඒවා නුවණින් තේරුම් අරගෙන ඒවට පොරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. මෙසේ යම් කෙනෙක් ධර්මය පුහුණු කරනවා නම් ඒතනත්තා ජීවිතය තුළින් ධර්ම දකින්නට, ධර්ම තුළින් ජීවිතය දකින්නට සමත් වෙනවා. එසේ ධහම දකින්නා වූ ජීවිතේ දකින්නා වූ කෙනෙකුන් එක්දිනක් ජීවත් වෙලා මිය ගියා ඒ ජීවිතය අර්ථ සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකසේ ධහම තුළින් ජීවිතයක් ජීවිතය තුළින් ධහම දකින්නේ දුරුගුණ දුරු කරමින් යහගුණ අවදි කරමින් ලෝක ධර්ම නුවණින් වටහාගෙන යට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරමින් සුතමය චින්තාමය භාවනාමය වශයෙන් මේ ලැබූ මනුෂ්‍ය ජීවිතේ මනස උසස් කරන්න පුහුණු කරන්න ධර්මය කරන කරන්න මේ අසෝ දහම් කරු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයට මිය පරලෝකේ ඥාතීන්ට ඔබ හැම දෙනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සරසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගෝ මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගෝ මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු